ඉච්ච ගාථා 40කින් සමන්නාගත සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන කියනවා. ඒ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ. ඉතින් ඒ ගාථාවල තියෙන සුවිශේෂත්වය තමයි තයි සූත්‍රයේ තියෙන සුවිශේෂත්වය මේ ඒකචාරී ජීවිතේ කලා වාසය හුදේකලාව විශාල වශයෙන් අගය කරනවා. වෙන කිසිම සූත්‍රයක දැක් ගන්න බැරි තරම් ඇත්තටම බද්ධිකරත් සූත්‍ර ඒ වගේ දේවල් වල මේ සන්දර්භයේ මේ දර්ශනීය පුදුරයන් ඉදිරිපත් කළා තියෙනවා. නමුත් මේ සූත්‍රයේ ગાථා 40න් ગાථා 39ක්ම ඉවර වෙන්නේ නැත්නම් හතරවෙනි පාදේ බවට පත් වෙලා තියෙන ඒකෝචරේකග්ග විසාන කප්පෝ. කග වේනගේ අඟ වාගේ තනිව හැසිරීමේ ආකල්ප සහිත ඇතුව එකලාව හැසිරෙන්නේ කියන එකයි තියෙන්නේ. ඉතින් ඒක මේ එකලා වාසය පිළිබඳ මේ ਸਰවචනාංශගේ මේ ප්‍රකාශය ਸਰවචනාංශගේ ශාසනයේ පැවතිච්ච මේ බොහෝ ජනය එකතු කරගෙන බොහෝ ජනප්‍රියව ගණ්‍යා කෙරෙහි බැඳීගෙන කුලයා කෙරෙහි බැඳීගෙන පවත්වන ආගම චාරිත්‍ර සහ නොගැලපෙන ගතියක් තියෙනවා. මොකද මේ විදියට ඒකචාරී වෙන්න ගත්තොත් සීලුම දෙනා ආගමකට එනතන් උත්සවයකට එහෙම නැත්නම් මේ සමාජශීලී වැඩපිළිවෙලකට උත්තර නැතු යනවා. ඉතින් එතකොට අනිකුත් ආගම් වල තියෙන වැනි ගති නිසා මේ බුද්ධ ආගම වැලිලා යනවා. ඒ නිසා අපිත් පසු කාලයේ වෙනකොට මේ බෞද්ධ දර්ශනය බුද්ධ ආගමක් පාටපත් කරගෙන විශාල වශයෙන් කට්ටිය රැස් වෙන විශාල වශයෙන් ගණයා කෙරේ බැඳෙන කුලයා කෙරේ බැඳෙන ආගම් චාරිත්‍ර රාශියක් හදාගත්තා. අන්නේ හදාගෙන යන ගමනේ වෙච්ච ඒකේ තියෙන බලවත් වීමේ වෙච්ච ප්‍රධානම හානිය තමයි අර එකලා වාසය කොන් වුණා. ඒක ආගම් විරෝධී ගතිකටපත් වුණා. එහෙම නැත්නම් ඒක නා තනියෙන් බුදු වෙන්න හදනවා. තනියම නිවන් දකින්න හදනවා. නගරේ ඉන්න බෑ යාට. සෙනගත් එක්ක ඉන්න බෑ. සමාජශීලී නෑ. පසුබාන කෙනෙක් කියලා සමාජය විසින් කොක් කරන්න පටන් ගත්තා. ඒ නිසා මේ ආගම විසින් ධර්මයේ කාබාසිනිය කරන යුගයක අපි මේ ලෝකෙට අවිල්ල තියෙනවා. ඉතින් ඒක නැවතත් අඩු ගන්න සම මට්ටමට ගන්න මේ ධර්මයයි බුද්ධ ධර්මයයි බුද්ධාගමයි කියන දෙක විනිවිද දකින්ද ගාක් අමාරුයි අමාරුකම නිසා මෙවැනි සූත්‍ර ජනප්‍රිය වෙලා නැහැ. මෙවැනි සූත්‍ර එළියට ගන්න බෑ. ගත්ත ගමන් අපිව දන්න දාම්පාසල් බුද්ධ ධර්මත් එක්ක කරන්න බෑ. ඒ නැත්නම් ජනප්‍රිය බුද්ධ ධර්මත් එක්ක කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ සූත්‍ර නැත්නම් මේ කඟ වේනගේ තනියඟ වගේ හැසිරෙන වෙනුවට හරකෙක් වගේ අන් දෙකක්වත් කරගන්නයි ගැට්ටියට ඕනකම තියෙන්නේ. කෙනෙක් හරි බැඳ ගන්න ඕන වෙලා තියෙනවා. බැඳගෙන දෙන්නෙක් වෙන්න. දෙන්නෙක් වුණාට පස්සේ තමයි જાතිය බෝ වෙන්නේ. තනි මිනිහකින් જાතිය බෝ වෙන්නේ නැහැ. ඒ නිසා જાතිය බෝ කිරීම සහ මේ සිංහල බුද්ධ ආගම කතා කරන බුද්ධ ආගමත් භවය කඩලා දාන දෝසක්කේ රාගක්කේ මෝහක්කේ මග්ගක්කේ උපදික්කය කරන වැඩ පිළිවෙල අතර හුරස් වීමක් නැහැ මොළේ ඇති කෙනාට නමුත් හුරස් වීමක් අපිට <clears throat> උගන්වනවා ජනප්‍රිය බුද්ධාගම. ඉතින් ඒ නිසා ජනප්‍රිය බුද්ධාගම මෙවැනි ගාථාවලට මෙවැනි සන්දර්භ වලට මෙවැනි කතා වලට කැමති දෙයක් තියෙනවා. ඉතින් ඒකයි මම ඊට ඉස්සලා පවත්වපු දේශනාවලත් මට ලැබිච්ච පළවෙනිම මේ ප්‍රායෝගික පැත්තේ ආభాෂය ලැබුණේ බටහිර චින්තනයේ තියෙන සුදු හාමුදුරු කෙනෙක්ගෙන් ඒ හාමුදුරුක ඉස්සල්ලා මේ සූත්‍රය කටපාඩම් කරන්නයි කිව්වා. වෙන මොනවත් කරන්න ඉස්සලා මේ සූත්‍රය කටපාඩම් කරන්නයි කිව්වා. අමාරු භාෂාවක් තියෙන්නේ තේරෙන්නේ නැහැ මොන දෙපළයක්ද කියන්නේ කියලා යොනට මිත්‍ර කටපාඩම් කරා. ඉතින් මම කටපාඩම් මෙච්චර තියෙන මිනිසෙක් නෙවෙයි. මම උත්සාහ කරා කටපාඩම් කරන්න පුළුවන් තරම් නමුත් අර ඒකෝචරී එකග්ග විසාන කප්පෝ කියන මේ හැමතැනම තියෙන මේ ධ්‍රුව පදය ඒක නම් මට හොඳට කටපාඩම්. ඒක චාරිව හැසිරෙන්න, අදුතියව හැසිරෙන්න, උද්දකලා වෙන්න, කඟ වේනගේ තනියඟ වගේ. මොකද කඟ වේන තමයි අන් කියන සත්තුන්ගෙන් ඊටාම් බලවත්ම සතා. ඌ කියනවට බඩගින්නක් හම්බෙලා විදගෙන යන වෙලාවේ ගහක් හවුනොත් ඒ ගහ පලාගෙන යන්නේ ඌ ගහ වටේ යන්න තරම් චපල වෙන්නේ නැති තරම් අඟ උඩ තියෙනවා. ඉතින් ඒකේ අපි දැන් ગાථා 23ක් දවසින් දවස මාතෘකා කරගෙන අවිලා තිනවා අද මගේ ගණන් ක්‍රම හැටියට 24 වෙනි දේශනේ 24 වෙනි ගාතාව. ඉතින් ගාතාවේ තියෙන්නේ බෞසුතං ධම්ම දරහං බජේත ඇසුරු කරනවා නම් භජනය කරනවා නම් බෞසුතේක් ධර්මදරේක ඇසුරු කරන්න. ඒකට හේතුව අපි ළඟ ඉන්න හුඟ දෙනෙක් මේ වාචාලය මිසක ධර්මදරකත් බෞසුතකමක්වත් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා ඊයත් ළඟ පුදුම එපා නොවන ප්‍රමාණයක් අසීමිත දැනුමක් තියෙනවා. නමුත් ඒ කිසිම දැනුමට එල්ලයක් යොමුමක් මොකක්වත් නැහැ. තියෙනවා නම් ඒ දැනුම මේ ගලයා ගණයා කරේ බඳින කුලයා කරේ බඳින දැනුමක් ඒකට මෙතන බහුසුත බව කියලා කියන්නේ. ඒ වගේම ඒකට ධම්මදර බව කියන්නේ නැහැ. ඒ නිසා කියලා තියෙනවා මේ තනිව එකලාව හැසිරෙන්න උදාරල වෙන අතරමැදි ස්ථානය තමයි බහුසුතන් ධම්මදරන් බජේත එහෙම නැත්තම් අපිට ආශ්‍රය කරන්න වෙන්නේ මේ කෙලතොල්ලෝ. එහෙම නැත්නම් සම්පප්පලාප කියන කට්ටිය. බහුසුත කෙනෙක් නෙමෙයි. ධම්මදර කෙනෙක් නෙමෙයි සල්ලි අම්බ කරන කට්ටිය. අර්ථය ඉස්සර කරපු කට්ටිය ධර්මයේ ඉස්සර කරන කට්ටිය නෙවෙයි. ලෝකේ ඉන්න හරියක්ම ඉන්නේ කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ආශ්‍රය කරනවා කියලා කියන්නේ අපිට බෞසුතේ ධර්මතරේ කාශ්‍ය කරන ඉඩක් ලැබෙන්නේ නැහැ. එකලාභවට හිතවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. අරගොල්ල වට කරගෙන අපිට ගොඩ පෙරක දෝර කන් දෙනවා ආධාර උපකාර කරනවා අපි වර්ධේ බඳවනවා දිගින් දිගටම වර්ධේ බඳවනවා හැබැයි හිතලා කරලා සැලසුම් කරලා කරන ගන්නේ ඒගොල්ලෝ දන්නේ ඒක විතර නිසා ඒ නිසා මෙතන කියලා තුනා බෞසුතං ධම්මදරං දරේත චිත්තංගුල ආරම් පරිභානවන්තං උදාර අදහස් ඇතිව ඒක ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇති ධර්මදර බහුසුතය අසු කරන්නේ. එහෙම නැතුව නිකන් ලාභෙට මේ බොහෝ ජනප්‍රිය භාවයේ සඳහා මේ විකාර කරන ලෝක වඩකයෝ එක්ක ඇසුරු කරන්න ගත්තොත් බෞසුතයන් ඇසුරු කිරීමට හානි වෙනවා. බෞසුතයන් නිවන තැනට එන්න කැමතිත් නෑ. වෙන ඇසුරු කරන අය ඇසුරු කරන්න කැමතිත් නෑ. ඒක නිසා බෞසුතන් ධම්ම තරන්තරේත චිත්තං උලාරම් පටිභානවන්ත. ඒ වගේම කියනවා අඤ්ඤාය අත්ථානි විනේය කාංකං මම මේ කියන්නේ මොකද්ද කියලා හොඳට දැනගෙන කතා කරන්නේ අහන කෙනාගේ ඕන ප්‍රශ්නයක් විසඳලා දෙන්න පුළුවන්. මේ මේ මේ સંદર્ભයට ආවට පස්සේ මේ දිට්ඨියට ආවට පස්සේ මේ යෝනිසමස්ක ආවට පස්සේ අතේරුම් ගනි. නමුත් ඒකට ආවෙ නැති කෙනාට සැකහැරලා කියලා දෙන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක් ආශ්‍රය කරන්න. එහෙම නැත්තම් ඒ වචන මේකේ නෑ. එහෙම නැත්නම් තනිව හැසිරියන් කඟ වෙනගේ තනියඟ වගේ. ඒක නෑ මේකේ කියලා තියෙන්නේ ඒක අධ්‍යාහාරයෙන් ගන්න වෙලා තියෙන්නේ එහෙම නැත්තම් තනි වියන් එක ගොඩාක් ලාභයි. ගොඩාක් සෞඛ්‍ය සම්පන්නයි. ගොඩාක් ප්‍රඥාවන්තයි. ඇසුරු කරනෝ නම් ඇසුරු ගන්න බෞසුතන් ධම්මතරං ඒ වගේම අර්ථය දැනගෙන කියලා දෙන්න දන්න ඒ වගේම උදාර හිතක් ඇති කෙනෙක්. එහෙම නැති අය පැනලා දෙනවා. උඩ පෙර ගොදුරකන් දෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි වට කරන උපදෙස් දෙනවා. නමුත් ඒ ඇත්තොත් අසුචි ඉඳගෙන අසුචි වලට අදින කට්ටිය. ඒකට දොස් කියනවට වැඩිය හොඳයි පැත්තකට වෙන්න කියන එකයි ගාථාවේ අර්ථය තියෙන්නේ නමුත් මම ඊට ඉස්සලා කියපු වෙලාවදත් සඳහන් කර දුන්නා මේ ගාථාවේ අර්ථය සපේන අට කතාචාරින් වහන්සේලා ලියලා තියෙනවා මේවා පසේ බුදුරජාණන් වහන්සේලා පච්චේක බෝධි තත්වයටපත් වුණාට පස්සේ නැත්නම් පසේ බුදු වුණාට පස්සේ නැත්නම් ස්වයම්භූව බුදු වුණාට පස්සේ කරන ලද උදාන ගාථා කියලා ප්‍රීති වාක්‍ය කියලා. ඉතින් ඒ නිසා මේක ඒ අටුවාවේ හැටියට බලනකොට මේ අඹදරුවන් රකින්න කුටුම්බයන්ට වල්දරුවා කරන කීයන්ට මේක දරා ගන්න බෑ කරන්න බෑ. ඒක නිසා මේක මේ පසේ බුදුරජාන් වහන්සේලාට හේතු කරලා තිනවා අටුවාව. නමුත් කියලා තියෙන කතාව යෝනිසුමනස්කාරයෙන් බලනවා නම් සම්මාදිට්ඨියෙන් බලනවා නම් එහෙම නැත්නම් රැඩිකල් වාදීව බලන කෙනෙකුට දිරව ගන්න බැරිමත් නැහැ. මේකේ බණක් තියෙනවා. මේක මේ නිකම් මන්ත්‍රයක්වත් ගුඪ ධර්මයක්වත් ජපමාලයක්වත් නෙවෙයි. මේකේ බණක් තියෙනවා. ඉතින් ඒ නිසා අටුවාචාන් වහන්සේලා යම් ප්‍රමාණයකට අට කතාවක් සපේනවා. හැබැයි කියනවා මේක පසේ බුදුරජාණන් වහන්සේලා බුදුනට පස්සේ කරන කතාවක් කියලා. අපි ටික වේලාවක් ගනිමු මේ අට කතාචාරින් වහන්සේලා මේකට දෙන අටුවා කතාව අහන්න. බ්‍රහ්මදත්ත නම් සුත බුත් බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ඉඳලා තිනවා කාශ්‍යප දරුවචන් වහන්සේ කාලේ. මේක ඉස්සර බුද්ධ ශාසනයේ ඉතින් ඒ කෙනාට රාජ්‍යයේ ඉඳලා තියෙනවා පසේ බුදු මේ බවට පෙරම් පුරණ පසේ බුදු බෝධිසත්වවරු. එයත් ඊට ඉස්සලා පෙරම් පුරලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දැන් ඇවිල්ලා මේ රාජ්‍ය රෝගෙත් ඇසුරේ ඉඳලා තියෙනවා කවුරක්වත් දන්නේ නැහැ සාමාන්‍ය බණ භාවනා කරන ඉඳලා තියෙනවා. ඒ කට්ටියට මේ ශ්‍රාවකයෝ නැහැ. පින්ඩ පාති කරන තනියම ඉන්නවා. නමුත් රාජ්‍ය රෝ මේ අතන උපස්ථාන කරන නිසා ගිහිල්ලා අහලා තියෙනවා ඔබ වහන්සේලා කවුද කියලා. ඒක ප්‍රධාන වශයෙන්ම කොහොම හැසිරෙන්නේ රටක ඔත්තු බලන කට්ටිය. ඉතින් රජුරන් මේක හරි සැකයි. කවුරු හරි පැත්ත කරලා යාගෙන කාලේ පැත්ත කරලා ඉන්නවනම් රජුරෝ දන්නවනම් මගේ යැපෙන්නේත් නැහැ කවුරුත් දන්නේත් නැහැ ප්‍රධානම ඔත්තු කාරයෝ තමයි. ඉතින් ඒක රජුරවන්ට අහන්නේ බොහෝ විට ඔත්තු බලන අදහසෙන්. රජුරු කෙලිම ගිහලා අහනවා ඔබ වහන්සේ කවුද පොඩ්ඩක් මට හඳුලා දෙන්න. ඉතින් මේගොල්ලෝ කියනවා අපි බෞසුත කට්ටියක්. අපි මේ ධර්මයේ හැසිරෙනවා කියලා. රජුරෝ දන්නව රජුරෝත් බෞසුතයි කියලා. රජුක රජ වෙන්න බෑ ලේසියට. ඊට පස්සේ පහුවෙන් මාලිගාවට කැඳවගෙන ඇවිල්ලා ඉතින් සුදු වෙලලා පාවඩේ දාලා කකුල් හොදලා දානි පිළිගන්නලා අවසරයි ස්වාමීන් වහන්සේ මට බෞසුද්ධ භාවනා කෙලවර කරන්න පුළුවන් එකක් නෙමෙයි මයි ළඟ තැහෙන ධර්ම තියෙනවා. මම ආශය බුහන්සේගේ ධර්මය අහන්න කියලා මතක තියාගන්න රජවරුන්ට කවදාවත් ශ්‍රද්ධාව නැහැ. සල්ලි තියෙන මිනිසුන්ට ශ්‍රද්ධාව නැහැ. ඒගොල්ලෝ හාමුදුරුවෝ ගෙන්නන්නේ ඔත්තු බලන්ඩයි චෙක් කරන්නයි විතරයි. ඒක අපේ ඉන්න හාමුදුරුවෝ දන්නේ නැහැ. අපි ආමුදන්ද රජමාලිගාවට යන්න තියෙනවා වැඩිහිටියෝගාට යන්න තියෙනවා අම්මෝ කරන මේ ශ්‍රද්ධාව මේ කකුල් හොදලා ගන්නේ කකුලේවත් ආයුධං ගගෙන යනවාද කියලා බලන්න මිසක කකුල් හොදන්න ආසාවක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලෝ සුතුරෙද්දක් දාලා දීලා ආදී කරන්නේ මේ Tamanට ඕන තැනක වාඩි වෙන්න නොදී කොටු කරන්න ඕන නිසා. ඒකට බුදු අහුර දන්නේ නිසා වෙන්නේ නැති දීලා තියෙන්නේ ඒගොල්ලන්ට කකුල් දෙක තෝරන් දීපා පාත්‍රෙත් අත දීපා ඔබ මොනවාක්වත් දිනියන්න දෙපා. ගිනිච්ච ගමන් ඉතින් පුදුම සැකයක් තියෙනවා. ඒ මිසු ගෙන්න ගන්නේ තොත්තු බලන්දයි. අනිත් එක දන්නවද කියලා බලන්න. ඒක මේක හොඳට මේ රජුරෝ කියනවා බෞද්ධකම කියන එක ඉවර කරන්න බැරි එකක් මයි ළඟ තියෙනවා. නමුත් ඔබ වහන්සේ ඔක්කොම පස්තන ගන්න බණ ටිකක් කියන්නේ. ඊට මේ මේ පසේ බුදු බෝසතාණන් වහන්සේ සුඛී හොත මහරජ කියලා මේ රාගක්ඛේ පිණිස කටයුතු කරන්න කියලා බණක් කියනවා. මේ බණ. පසේ බුදු වෙනකොට බණ කියන එක දක්ෂකමක් නෙවෙයිනේ. ගොළු බුද්ධ කියලා කියන්නේ. තනියම නිවන් දකින්න හදන කට්ටියනේ. රාගක් හේ කරන්න කියලා. ඉතින් මේ ආවල් රජුර කල්පනා කරනවා මේ කහන්න ඉතින් මෙච්චර දාහනේ දීලා කකුල් හොදන්න ඕනේ මම දන්නවනේ මේ. අනිත් එක මෙයා දන්නේත් මෙච්චරයි. ඉති බඩ. ඊට පස්සේ අනිත් එක කරට දෙන්නේ. අර කියන්නේ දැන් ඉස්රායිල් ඇවිල්ලා මට මගේ හිත නරක නම් මොකුත් කියන්නේ දෙවෙනි කරත් දෙන්න කියනවා. ඒත් කකුල් හොදා ඔක්කොම හදලා සුඛියෝත මහරජා දෝසක්කේ විනස කටයුතු කරන්න කියලා එයා හඳු යනවා. ඊට පස්සේ අනිත් එක කරලා හඳුරෝ රජුරෝ එක එක කරගෙන දෝෂක්කේ පිළිස කරගෙන මොහක්කේ පිළිස කට කරන රාගා මේ ආශ්‍රවක්කේ කිඳු කටයුතු කරන මග්ගක්කේ පිළිස කටයුතු කරන ඒක එකන එක එකන විස්තර කතා කරලා යනවා ඊනොත් රජුරෝ කතා කරන ඇත්තට මේ හාමුදුරුවෝ මේ තපස් රකින්න පැත්තකටලා ඉන්නවා ඉතින් එක්කෙනෙක් දන්නේ රාගක්කේ විතරයි අනිත් එක කරන්නේ දෝෂක්කේ විතරයි අනිත් එක කරන්නේ මොහක්කේ විතරයි අනිත් එක කරන්නේ ආසවක්ඛේ විතරයි අනිත් කරන්නේ උපදික්ඛේ විතරයි අධිකත තන්නක්කේ විතරයි කියලා රජුර කල්පනා කරගෙන ඉන්නකොට රජුරන කල්පනා වෙනවා මේ රාගක්ඛය වුණොත් දෝසක්ඛේ කොහොමදත් වෙනවා දෝසක්ඛේ වුණොත් මෝහක්ඛේ කොහොමදත් වෙනවා ඒකට උපදික්ඛයක් වෙනවා ආශ්‍රක්ෂයක් වෙනවා රජුරන්ට පොට බෑදෙනවා පොට බෑදෙනකොට මේ රජුරෝ කල්පනා කරනවා මේ ස්වාමීන් වහන්සේලා නිප්පරියායෙන් දන කියන කට්ටිය සාමාන්‍ය ක්‍රමයට බණ කියන පුද්ගල චරිතය බලලා පුද්ගලට ගැළපෙන ක්‍රමයේ තියෙන එයාට දන්න එක කියනවා. හැබැයි ධර්මයේ බලන එක පැත්තක් කියනවා. මුළු පැත්ත හතර පැතිකඩම නෙමෙයි පස් පැතිකඩම හය පැතිකඩම නෙවෙයි. හැබැයි ඒක ඒකාන්තයෙන් දැකලා කියන දෙයක්. ඒකාන්තයෙන් ප්‍රතිය. තව කෙනෙක් වෙන පැත්තකින් බලලා කියනවා ශාසනය කියන්නේ දෝසක්ඛය කියලා. තව කෙනෙක් කියනවා මෝහක්ඛය කියලා. ඉතින් බලන බලන කෙනාට පෙන්නන පැත්ත විතරක් බැලුවොත් පේනවා මේ හාමුදුරුවන්ට එක ස්පොට් එකක් වගේ බලන පැත්ත විතරයි පේන්නේ ඒක විතරයි කියන්නේ අනික මිනිසුන්ට තේරෙන්නේ නැද්ද කියලා වගේ කියන්නේ කියලා චෝදනා කරනවා Tamanda මේ අටම එතන මේ හැම පැතිකඩම කලවම් කරලා අර්ථය හරහා ධර්මයේ තේරුම් ගන්න බැටක් ධර්මයේ තේරුම් ගත්ත දවසේ තේරුම් ගන්නවා මේ හැම කෙනෙක් දැකලා තමයි කියන්නේ ස්පර්ශයක් ඇතුව කියන හැබැයි එයා යාගේ දෘෂ්ටි කෝණය ගැන කතා කරන්නේ ඒ දෘෂ්ටි කෝණය ඒත්තු කළ දෙන්න පුළුවන්කම ඇති නමුත් ඒක බණ අහන කෙනාගේ දෘෂ්ටි කෝණය නෙවෙයි නම් එයාට හිතෙන්නේ මෙයා මේ බණ පොත දැනගත්තට මට බණ කියන දෙන්න විචිත්‍ර ධර්ම කතිකයක් නෙමෙයි සිත් පැහැර ගන්න සුළු නෑ සාදු කියන්න හිතෙන්නේ නෑ නමුත් මේ ධර්ම කරුණු එකතු වෙලා මේ ආකාර පරිවිතක්කයට දානකොට චින්තාමේ ඥානෝට දානකොට ණය විපස්සනාට දානකොට අච්චට මෙච්චර මෙච්චර කොච්චරද කියන ක්‍රමයට දාලා බලනකොට වෙන මේ හැම කෙනාම එක එක පැතිකඩින් භෞතිකමක් තියෙනවා. හැබැයි ඔක්කොම ගොනු කරලා අර්ථය පිණිස කටයුතු කරන්න ධර්මය පිණිස කටයුතු කරන්න එයාටයි තියෙන එක මටයි තියෙන දෙයක් මේ මනෝලින් ගත යුතු අර්ථය මම දැනගන්න ඕනේ කරස මේ රාජ්‍ය රංගේ ශීඝ්‍ර චිත්ත වීදයක් කරගන්න පටන් අර ගන්නවා මම මේක කොච්චර අහලා තියෙනවද මේ මට යෝනිසමස්කාර නැතිකමයි තියෙන්නේ මට සම්මා දිට්ඨිය නැතිකමයි තියෙන්නේ. මට මේක ගලප ගන්න බැරි කමයි. ඒ නිසා අමෝඩ වඩුව ආයුධත් එක පොරබදනා වගේ අර කැලල මේ කැලලත් එක ගැට ගැට. ඒක එහෙමනම් මේක මෙහෙම වෙයි කියලා ඉතින් අර ඈ තිස්සේ නිදිම රාහන කල්පනා කරනවා. නමුත් කවදා හරි අර්ථේ විනිවිදලා ධර්මයේ දකින්න කෙනාට පෞද්ගලික ලක්ෂණ හරහා ගිහිලා පොදු ලක්ෂණ බලන කෙනාට එතන මතු පිට දර්ශනේ හරහා ගිහිලා ඇතුළත තියෙන හරපද්ධතිය දකින්න ඥානය පහළ වෙනකොට ඒක භාවනාවෙන් එකුත් නෙවෙයි ඒක බෞසුත භාවයෙන් එකුත් නෙවෙයි ඒක ණය විපස්සනාවෙන් එන්නේ. ඒක එන්නේ ආකාර පරිවිතක්කේ. ඒක එන්නේ චින්තාමය ඥානයකින්. ඉතින් ඒක නැති කෙනාට කොච්චර පැතිකොඩ වලින් කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ රජ්‍යරුව මේක දැනගෙන රාජ්‍ය අතහැරලා පැවිදි වෙලා පසේ බුදුබාටපත් වෙලා උන්වහන්සේ ඒ පසේ බුදුහාමුදුර කරපු උදාන ගාතාව තමයි බහුසුතෝ ධම්මදාරෝ බජේත කියන්නේ. අසුරු කරන බහුසුතෝ අසුරු කරන ධර්මදාරයෝ එහෙම නැත්නම් මේ Taman දන්න ශේෂ්ඨයේ විශේෂඥයි කියන හැම අමණේකම නොම බවනසේ. අපිට කියන්නේ අපි එකම ශේෂ්ඨයක්වත් දැනුමක් නැහැ. අර පැත්තෙන් ගියොත් පොඩ්ඩක් දන්නවා, මේ පැත්තෙන් ගියොත් පොඩ්ඩක් දන්නවා. මේ ඔක්කොම මේ මූල දැනුමක ඉතිති පැතිරි ගිය අතුයිති විතරයි. අතුයි තුල නිවනක් නැහැ. ඕක දිගේ මැලට යන්න ඕනේ. මැදට ගියම සියල්ලම පටන් ගන්න තියෙන එකම ප්‍රභවයෙන්. අන්නේ ප්‍රභවය නික්ලේශී. අන්නේ ප්‍රභවය නිර්මලයි. ඒ නිසා දන්න කොනක ඉඳලා මැදට මැදට ඵලයක්. තව කෙනෙක් තව කොනක ඉඳලා මැදට එන්න පුළුවන් දෙන්න මේක තැන්ට එන්නේ. ගමකට නිසා උතුරු සිට දකුණට වෙනනම් දකුණු සිට උතුරට වෙන්න පුළුවන්. ඒ ග්ලෝවක පිටේ මැද පිටලෙල්ලේ ඉඳලා මැදට යනකොට කොයි දිශාවෙන් ආවත් මැදදී එකයි. මැද නිර්මලයි. මැදට ගියේ දිශාව එක්කනට පේනවා. මැදට ගිය කෙනාට පේනවා. ග්ලෝවේ හැම පෘෂ්ඨ ශේෂ්ත්‍රයක්ම මැද නියෝජනය කරනවා. ඒ පෘෂ්ඨයේ ඉඳලා මැදට එන ගමන ඒක බත් කාලේ ඉගෙන ගන්න පුළුවන් පොත බල්ල ඉගෙන ගන්න පුළුවන් යාඥා කාලේ ඉගෙන ගන්න පුළුවන් බෞද්ධ භාවයෙන් ඉගෙන ගන්න එකක් නෙවෙයි අර්ථයේ විනිවිදලා ධර්මයේ දකින්නේ. පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණයට යන එක. පරම ප්‍රමුතිය විදගෙන පරමාර්ථයට යන එක. ඝණය බිඳලා බලන එක. පතුරු ගහලා බලන එක. විසිතුරු කරලා බලන එක. මේකට කියන්නේ විභජ්‍යවාදී කියලා. මේක ලෝකේ තියෙන කිසිම විෂයක උගන්වන්නේ නැහැ. මේ හැම විෂයකම නිවන තියෙනවා. ඒ Tamanට අදාළ දේ අල්ලාගෙන විනය දක්වා ඒකට අර පොල් කුරුමිනිය ගොබේටම කාගෙන කාගෙන කාගෙන කියලා ගොබේට විද දාජ පොල් ගහිදරයි. ආන්නේ වගේ රතු කුරුමිනිය විතරයි ඒක පුළුවන්. කළු කුරුමිනියට බෑ. ආන්නේ මොකද පටන් ගත්තේ කොතන මොන කන කාගෙන කාගෙන කාගෙන ගිහිල්ලා වැඩියෙන්ම සක්‍රිය වෙන අග්‍රස්තංකුරේට විදපු දාසේ තල් ගහක් හරස් කැපුවා වගේ ආය කවදාකවත් දළු දාන්නේ. ඉතින් කොතනින් පටන් අරගත්තත් ඒ මැදට යන ක්‍රමය බුදුන් දෙන්නේ නැහැ. බුදුහාමුදුරනේ ඔබ ඉන්න තැන මෙතන මෙතන මෙතන ඵලයන් කියලා පාර පෙන්නුවාම ඉතින් ආර්ය බැන බැරි ඉන්නව කොහෙද මේ මට කිව්වේ මොන කතාවක්ද නිවන ආර්ය කියන්නේ මට පෙන්වුවේ මේ මතු පිට පෘෂ්ඨේනි කියලා දොස් කියන පටන් ගන්නවා ඒකට මේ අට කතාවේ මම ගක් කළාට අට කතාව පිළිබඳව සමහරට අව탁සීරු කරලා කතා කරන ගැටියුත් තියෙනවා මුත් දැනුවතින් බලනකොට මේ අට කතාව කියනවා පෘථිවිය හෝ ආකාශයේ පෙන්වීම සඳහා ඇඟිල්ල දික් කරපුවාම ඇඟිල්ල කෙලවර පෘථිවිය නෑ කියලා ඇඟිල්ල කෙලවර ආකාශය නෑ කියලා බනින අමනියෝ මේ ලෝකේ ඉන්නේ ඒ දික් කරපු එක දිගේ ගිහිලා පෘථිවිය බලන්න පුළුවන් කමක් නැහැ. ඒන ප්‍රක්ෂේ දෙක දිගේ ගිහිලා ප්‍රක්ෂේපණය කරලා මේ ඇඟිල්ල දික් කරාට ඇඟිල්ල කෙලවර ආකාශයෙන් ඇඟිල්ල පිටු දිහාවට උඩ බලනකොට ආකාශයේ තියෙන කෙරක දන්නේ මේකට ලස්සන මේ අටුවා එළිය වෙච්ච කතාවක් සර්වචනාසි දේශනා කරපු එක සංග්‍රහාර්ථයක් පෘථිවිය දැක්වීමට හෝ ආකාශය දැක්වීමට ඇඟිල්ල දික් කළ මේ තියෙන පෘථිවිය කියලා බලපුවාම මේ මිනිස්සු ඇඟිල්ල කෙලවර බලනවා පෘථිවිය නැහැ කියලා. ඇඟිල්ල කෙලවට ආකාශය නැහැ කියලා චෝදනා කරනවා. ඒ ආධුනික යෝගාචරයේ හැටි. ඒකට කියනවා සෙන් කතාවක් හදලා තිනවා. ඒ සෙන් මාස්ටර් කෙනෙක් නැත්නම් කර්මස්ථානාචාර්යවරයෙක් මේ ගෝලයකට කතා කරලා කියනවා මම ඇඟිලි දික් කරලා හඳ පෙන්නවා. ඔබ මගේ ඇඟිල්ල නමල අරගෙන කොන බලනවා ගුරුරජකයා කියලා ඇඟිල්ල කෙලවරේ කොහෙද හඳ තියෙන කියලා. උඹට පුළුවන්කමක් නැහැ ඇඟිල්ල කරපු දික් කරපු දිශාවට කල්පනා කරලා ගිහිල්ලා හඳ තියෙන නැතනයි කියලා බලන්න. ඒකල ඔබ පටචෝදනා කරනවා මගේ ඇඟිල්ල කෙලවර හඳ නැහැයි කියලා. ඒ නිසා උඹලට කවදාකවත් අර්ථය තේරුම් ගත්තට ධර්මය තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ පෙන්වන දිශාවට ප්‍රක්ෂේපණය කළ ඉදිරියට අනේක ගුරුරයා කරන එකක් නෙවෙයි. ඒක ණය විපස්සනා ක්‍රමයෙන් අල්ල ගන්න ඕනේ. ආකාර පරිවිතක්යෙන් අල්ල ගන්න. ඒක හැමෝටම බෑ. පොතේ ගුරාලට කොහොමදක් බෑ. තෘතිය ගුරුාට දෙකක් අතරමැද ගැප් එකක් ආපු ගමන් එයා එතන ඩක්කාලා හිර වෙනවා කොහොක්වත් තියාගන්න බෑ. නමුත් ප්‍රායෝගික මනුස්සයා දන්නවා මේකෙන් එහාට ගිහිල්ලා එහාට ගිය ගමන් පාර තියෙනවා කියලා. ඉතින් ওই අතරමැද කෑල්ල හැම තැනදීම සංසාරේ අපිට මුවා කරලා තියෙනවා. ප්‍රසවාසී ඉවරලා ආස්වාසිය පටන් ගන්නකොට මැද කෑල්ලක් තියෙනවා. ඉතින් අපි භාවනා කරන කෙනාට ආස්වාද ප්‍රසවාසය බලන්න කියලා. කවදාද යෝගාවචරය හොඳට සවිස්තරව බලලා ප්‍රසවාසය ඉවර වෙලා ආශ්වාසය පටන් ගන්න ඉස්සලා හිස්තනක් තියෙනවා. එතෙන්ට කමටහන මොකද්ද කියලා ඇහුවොත් ඒක මට කියලා දීලත් නෑ. දැන් මේක හැප්පිලාද දන්නෙත් නෑ. දැන් මම මොකද කරන්න කියලා අනන්ත සැකයිනවා. ඒක හොඳට බලමු මිනිහ විතරයි පේන්නේ. බලන්න නැති මිනිහට ආශ්වාස ප්‍රශ්වාස හිත තියාගෙන ඒ සද්ද එනවා මෙහි වේදනාව නේද දඟලනවා. මුදුවට හැප්පිට හැක්කල මේක බලහන් හිටියොත් දැන් ගුරුවරයා කිව්වේ ආශ්වාස ප්‍රශ්වාසයේ බලපාන්න. දැන් ප්‍රශ්වාසය ඉවරනාට පස්සේ මොකක්කත්ම නැත්නම් කරන්නේ. ඉතින් මෙතෙන්දි යෝගාචරය ශරීර ආසාව තියෙන කෙනෙක් නම් ජීවිත ආසාව තියෙන කෙනෙක් නම් ගුරුවරයාට බනිනවා මා අමාරුයි දැම්මයි කියලා කියනවා ඇඟ ගැස්සෙනවා දාඩිය දානවා වක්කාර වෙනවා ගොඩාක් වැඩේ තියා කියන අම්බෝ භාවනා කරන්නම් බෑ භාවනා කරපුවාම මේ නොදන්නා ශේෂ්ත්‍රයකට යනවා කියලා එයා ආපහු ගිහිල්ලා කියනවා මේ ප්‍රසිද්ධ ප්‍රකට වෙන අරමුණක් මට හොයාගන්න බැරි දෙල්ලිලා ඉන්නේ කොයි අරමුණක් දෙන්නේ දන්න තැනින්ලා නොදන්න තැනට යණ්ඩයි නොදන්න තැන ගියාට පස්සේ තමයි ඔබ මොලේ වැඩ කරන්න පටන් ගන්නේ. ඒ මොලේ වැඩ කරන්නේ අකුසල් පැත්තට, බය පැත්තට, අසරණ පැත්තට, ඒකාකාරී පැත්තට. බය මේ එපා කරන පැත්තට. අන්න එතන නිවන තියෙන්නේ. පුළුවන් නම් දන්න තැනilla නොදන්න තැනට යනකොට අන්න ඔතෙන්ට එනකොට වැඩි අවදියක්, වැඩි විශ්වාසයක්, වැඩි අර්ථයක්, වැඩි පරමාර්ථයක්, වැඩි සතියක්, වැඩි අප්‍රමාදයක් වැඩි ශද්ධාවකින් බලන්න පුළුවන් නම් යාට කියනවා අපි සත්පුරුෂයයි කියලා ඥානවන්තයයි කියලා ඉතින් උගෝතනේ කියනවා ඒක කියලා දෙයි කියලා කර්මස්ථානාචාරයට ඒක කියලා දෙන්න බෑ ඒ කර්මස්ථානයට කරන්නේ පේන දැන අල්ලලා දෙන්න පේන දැන හොඳට බලපන් විස්තර කරන් බල්ලියොළු බලන්න බලන්න නොපේන තැනට යනවනම් භාවනා දියුණු වෙනවා අන්න එතකොට වැඩි ශ්‍රද්ධාවකින් වැඩි වීර්යයකින් වැඩි සතියකින් වැඩි සමාධියකින් වැඩි ප්‍රඥාවකින් එක ඉදිරියට පවත්නවා නම් එයාට කියතයි අර යෝනිසමනස්කාරය තියෙනවා. සම්මාදිට්ඨිය තියෙනවා. ඒ යන පාර එන්න එන්න කවුරුත් නැති තැනට යන්නේ. කර්මස්ථානාචාර්යවරයෙක් නැහැ, කර්මස්ථානෙත් නැහැ. ඒ වුණාට සතිය තියෙනවා. ඉස්සරහට යන්න පුළුවන්. ආන්නේ විදිහට මේ ඇඟිල්ල දික්කලා හඳ පෙන්නපුවාම ඇඟිල්ල කෙරවට හඳ නැහැ. ඒ ඇඟිල්ල දික් කරපු දිශාවට ගමන් කරන්න ඕන. ආන්නේකට මූලික පදේ මේ අටුවාවේ තමයි තියෙන්නේ. ඒක තමයි සෙන් බුද්ධ ධර්මයේ විශාල කතාවක්, ඉතාම රසවත් කතාවක් තමයි ඔය. ඇඟිල්ල පෙන්වන්නට හඳ පෙන්වන්නට ගුරුවරයා ඇඟිල්ල දික් කරපුවාම මෝඩ ශිෂ්‍යයා ගුරුවරයාගේ ඇඟිල්ල නමල බලනවා ඇඟිල්ල කෙලවර හඳ තියනවා කියලා. ඌට තේරෙන්නේ නැහැ ඒක දිගේ ප්‍රක්ෂේපණය කරලා බලන්න කියන කතාව මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ අටුවාව පෙන්ලා දෙනවා මේ ලෝකයේ තියෙන බෞද්ධ භාවය පරියත්ති පටිවේද ප්‍රතිපත්ති කියලා තුනකට කැඩෙනවා. ඉතින් අපි පිරිවෙන් කියලා ක්‍රමයක් ලංකාවේ තියෙන එක තියෙන පරියත්තිය කියලා. ත්‍රිපිටකයේ මුලින් ඉඳලා කටපාඩම් කළා අටුවාව මෙහෙමයි, ටීකාව මෙහෙමයි කියලා කියලා දෙනවා. එතකොට අපි ඒ ත්‍රිපිටකයේ දන්න බහුසුත බවත් කරනවා. ඒක අවශ්‍යයි. හැබැයි ඒක කවදාකවත් ශිෂ්‍යයාට ස්වාධීනව හිතන්න ඉඩ දෙන්න. ඒ ව්‍යාකරණයටම හිතන්න ඕනේ. ඒ භාෂාවෙම හිතන්න ඕනේ. අඩු ගන්න කියනවා. මේ ත්‍රිපිටකයේ අටුවාවේ සඳහන් වෙච්ච නැති නිදර්ශනයක්වත් බණට කියන්න එපයි කියලා අටුවාව බණ කියනයි බයි කරනවා. මේකෙන් පිට ගිගම වැරදෙන්න ඉඩ තියෙනවා ධර්මයේ නියෝජනය නොවෙන්න ඉඩ තියෙනවා බුදු නියෝජනය වෙන්න තියෙනවා ඔබ ජීවන් දැක්කයි කියලා මිනිස්සු රැවටෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අටුවාවෙන් තොර නිදර්ශනවත් කියන්න බෑ කියලා එක හරි ඒ බහුසුත භාවයේ පරියත්ති බහුසුත භාවයේ පටු කරන කොටු කරන අද විශ්වවිද්‍යාලයේ තියෙන 100ක් මේක හැම විශ්වවිද්‍යාලෙම ඒ ඒ කට්ටිය දන්නේකම හැමෝටම ගිහිල්ලා කියනවා මිසක්ක ඒ දැනුම ගත්ත ඔතොරිටි එක බලාධිකාරිය නියෝජනය කරන්න ඕනේ දැනුම. බලාධිකාරියට බැඳිච්ච දැනුම තමයි හැම ලෝක විශ්යෙම තියෙන්නේ. බුදුජානනාසිකා කිසිම බලාධිකාරියක් නෑ. ඕගොල්ලෝ දැකලා තියෙනවද කවදාකවත් ත්‍රිපිටකයේ හිමිකම් ඇවිරිණි කියලා ගහලා තියෙනවා. ලෝකේ තියෙන වටිනාම පොත හිමිකම් ඇවිරිලා නෑ. හිමිකම් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඕනේ කුණුහරු පොතක ලියලා තියෙන හිමිකම් ඇවිරිණි බලයේ කතරු සතුයි කියලා. ඒ තමයි තුච්ඡකම. පොතේ තුච්ඡකම වෙන්නේ අයිතිකාරයෙක් ඉන්නවා. පොත ලියපු එක අයිතිකාරයෙක් ඉන්නවනම් ඒ කියන්නේ හම්බ කරන්න ආදා. මේක විකුණන කණේකේ. බුදුරජාණන්සේගේ එහෙම ගන්නෑ. නිකම් මේ මට ඉස්සලා බුදුරෝ 20ක් නමක් පහලලා තියෙන ඔක්කොමලා කිව්ව ඕකම තමයි. අර වැලි තලාවේ යට වෙච්ච එක මම අතු කරලා ගත්තට මට මේකේ අයිතියක් නැහැ. අනික හැම බෞසුතකමකම අයිතිකාරයෙක් නම ගහලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා මහන්නේ උඹලට අයිති නැති දීපල්ලයි. නිසා බලන්න ඕගොල්ලෝ පාවිච්චි කරන හැම මුදල් නෝට්ටුවකම මුදල් ලැමති අස්සම් කරලා තියෙන මොකටද ඒක ඌට අයිති එකක් දීලා දාන්නකෝ ඌල සාක්කුවක් දාගත්තකම ඌ ටැක්ස් ගන්නවා සාක්කුව දැම්මේ නැත්නම් ටැක්ස් ගන්න බෑ ඒ මුදල් ලැමති මගේ කියලා අස්සම් කරව සල්ලි අතේ තියාන හැම එකම ඌන්ට දාසකම් කරන්න දීලා දාන්න යේසුස් වහන්සේ කිව්වා යෝජ්ජජොන් රයිදේ යෝජ්ජජොන් දීපයකෝ එදාස යෝජ්ජජොන් දීලා තිබ්බ හැම කාසියකම ඇගේ අස්සන ගන්නවා නිසා යුව ගත්ත ගමන් අපි ඇමගිල්ල වගේ මාළුවා. ගස්සපු ගමන් වතුරෙන් උඩ. ඒ අයිතිවාසිකම තියෙන ගමන් පේනවා මේ බෞද්ධකමේ අයිතිවාසිකම සහිත දැනුමක් තියෙනවා. ලෝකායත දැනුම කියලා කියන එක ඕනේ. හැබැයි දැනගෙන ඉන්න මේක ගත්ත ගමන් මාළුවා ඇමගිල්ල වගේ උන් ගස්සන අතට යනවා. ඊට පස්සේ ඉන්න පරියත්ති ප්‍රතිපatti බහුසුත භාවය කියලා භාවනා කරනකොට මේ ආස්වාසේ ප්‍රස්වාසයට නැති පුද්ගලික ලක්ෂණ ටික මේකයි. මට ආස්වාස කරනකොට සීතලක් දැනෙනවා. ප්‍රස්වාස කරනකොට උණුසුමක් දැනෙනවා. ආස්වාසයේ මට නාසිකාග්‍රේ දැනෙන්නේ. ප්‍රස්වාසය වෙනකොටත් එතනම දෙහිම නැත්තම් තොල උඩද ආස්වාසයේ දිගයි ප්‍රස්වාසයේ කෙටි. ඊගාසරේ ආස්වාසයේ කෙටි ප්‍රස්වාසයේ දිගයි කියලා මේ ආස්වාද ප්‍රස්වාස දෙක වෙන්කොට දැනගැනීමේ සුවිශේෂ ලක්ෂණ වගේක් තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි තරම් හිත කලකොල නම් දැන් අහුවෙන එකම චිත්තක්ෂණේ හරියි මේ ආස්වාද ප්‍රසවාසයේ වෙන්කොට දැනගන්න තරම් මූණට මූණ දාලා තියාගෙන බැරි නම් ඒ කියන්නේ යාට ආස්වාද ප්‍රසවාසය ඉදිරිපත් නොවීම නෙවෙයි ඉදිරිපත් වුණාට බලන්න ඕන දේ දන්නේ. ඒ විතරක් නෙවෙයි ඒක ප්‍රධානම ගැටලයක් තියෙනවා. ඒකේ මායාවක් තියෙනවා. මෙහෙම ආස්වාද ප්‍රසවාසයේ දෙකේ වෙනස බලන සුළුව යනකොට මේ දෙකේ වෙනස එන්නේ එන්න පොද වෙනවා. එතකොට යෝගාවචරය ආයෙ බය වෙනවා. යකෝ මං ඉස්සලා කිව්වේ බොරුවක්ද? ඉස්සලා කියපු දේ සම්පප්පලාපයක්ද මේ හොඳට බලබල හිටපු ආශ්‍රද ප්‍රසස්සේ නොපිනිය නෝනේ ඊට පස්සේ යෝගාචරයට සැකයි මේක කියන්න වටින දෙයක්ද මගේ සීලෙ නැති වෙලාද මගේ සතිය නැති වෙලාද ඉති යෝගාචරය උගුරේ හිර වෙනවා මේ පෞද්ගලික ලක්ෂණ වේකනකට ආවේනික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ බලබලා ඉන්නකොට ඒ හරහා දෙකටම පොදු ලක්ෂණේ මතුවෙනකොටම යෝගාචරය තමන්ගේම ප්‍රත්‍යක්ෂේ සැකකරනවා මෙන්න මේ දෙක හරහා දකින්න කෙනාට කියනවා අර්ථය දැකලා අර්ථය හරහා ධර්මයේ දකින්න කියලා. පෞද්ගලික ලක්ෂණ දැකලා පෞද්ගලික ලක්ෂණ ඇසුරු කිරීම හරහා අඛණ්ඩ සත්‍ය හරහා පොදු ලක්ෂණේ දැකීම. මේක නෑ පොතේ. මේක තියෙන්නේ පරියත්තියේ ඉඳලා ප්‍රතිපත්තියේ ඉඳන කෙනා. භාවනා කරන මනුස්සය අවුරුදු 20 භාවනා කරත් 30 භාවනා කරත් මේ කතා කරන්නේ ඉඳගෙන ඉන්න පරියන්කයක් ගැන සක්මනද ගැන කියලාවත් කියන්නේ නැතුව එහෙම නැත්නම් මේ කතා කරන්නේ ආස්වාද ප්‍රසවාසයේද පිම්බීම හැකිරීමද කියන්නේත් නැතුව එහෙම නැත්නම් මේ ආස්වාදයට සාපේක්ෂව ප්‍රසවාසයේ විස්තරය මම මේ කියන්න හදන කියන එක විස්තර කරන්නේ නැතුව මොන විස්තර දුන්නත් ඒක කිරි ගොමයි එකම වාදනයක දැම්මා වගේ. කොච්චර කිරි වාදනයකට ගත්තත් ගොම කඳුලක් වටේ තියෙනවා ඔක්කොම කිරි කැටි ගන්නේ. ඒ නිසා කොම පැත්තකට දාන්න කිරි පැත්තකට දාන්න මෝත්‍රා පැත්තකට දාන්න වල වෙන වෙන වටිනාකම් තියෙනවා. ඉතින් යෝගාවචරයේ බහුසුතකම පොතේ තිබුණාට ඒක හොඳට පේන අහන ප්‍රශ්න වලින් පොත් කියවලා ඇවිල්ලා ප්‍රශ්න අහන මිනිස්සයා වචන දෙක ගලපනකොට තේනවා මේකා ගෙදරින් ගෙනාපු එකක් ඔළුවේ තියාගෙන මේ ප්‍රශ්න අහන. කාට එහෙම කෙනාට කවදාකවත් මෙහෙන්දන උපදේශපන්ති ඇහෙන්නෙත් නැහැ ඒකට ඔලොලොලු ඔලොලු ඩිකා. මොකද බලාපොරොත්තු වෙන්නේ වෙන මොකද්ද? ඒක ඒ වගේ කියන්න බෑ. ලැජ්ජයි එක පැත්තකින් අනිත් එක කියුත්තක්ද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගෙනාපු ඔලොමලකමම පිටිටික ඉවරලා යනකොට තරජනවා. ඒක මේ බෞද්ධ ස්වභාවය හර කඩන්න දන්නේ. ඒකට කියනවා පරියත්ති ප්‍රතිපatti මේක. ඊට පස්සේ කියනවා පටිවේද කියලා වෙනම බෞද්ධ ස්වභාවයක්. Taman දකපු දේ සපෙලා කියනවා. ඒකට කියන්නේ අත්ථේ අත්තෝ අපදානේන සම්පායති. සපෙලා උත්තරයක් දෙන්න පුළුවන් Taman අත්දකපු හැටි. දැන් අද මේ වෙනකොට බටහිර ලෝකෙ පිළිගන්නේ ඒක විතරයි. කොච්චර පොත දැනගත්තත් කොච්චර තර්ක කතා කරත් උඹ කරලා තියනවාද? උඹ කොහොමද දැක්කේ කියලා තමයි ගුරුවරයන් අහන්නේ. දැන් ගුරුවරයා කමඨාන් සුද්ධ කරන්නේ ගෝලියෝ බටහිර. ආශය කර තමයි ගුරුවරයා ගෝලයා කමඨාන් සුද්ධ කරන්නේ. ගෝලයා තමයි යහන්නේ මෙයා කොච්චර බාහන කරලා පාට කරලා තියෙන ඔක්කොම එන්නේ ඉස්සලා ගෝලයා කමඨාන් සුද්ධ කරන ගෝල <laughs> ගුරුන් ආන්සික ඊට පස්සේ තමයි රිජිස්ටර් රෙජිස්ටර් වෙන්නේ සල්ලි ගන්න ඊට පස්සේ. ගුරුවරයාගේ ක්‍රෙඩෙන්ෂල්ස් බලලා තමයි රෙජිස්ටර් වෙන්නේ. අපි එනකොට නම් බුලත් අතක් දීගෙන අනේ අපි ගුරු ආම්ද්‍රෝ ගුරු ආම්ද්‍රෝ ගුරු දේවතාවුන් වහන්සේ කියලා වැඳගෙන යනවා නේ ඒ බටහිර නෑ. ඒ මොකද අත්දැකීමක් තියෙන මනුස්සයල විතරයි සලකන්නේ. ඉතින් ඒක තිබිලා තියෙනවා අනුරාධපුරේ ওই ස්වර්ණමය යුගයේ තියෙන කාලේ ඒ කතාව තියෙනවා ඒත් අටුවාවේ සඳහන් වෙන විසුද්ධි මාර්ගයේ බෞසුත පලිබෝධය කියන තැනට. ඒකට කියන්නේ බෞසුත පලිබෝධය කියලා නෙමෙයි පොතේ තියෙන ගන්ත පලිබෝධය කියලා. මේ පොත් කියවීමේ තියෙන බාධා. පොතේ දැනුමේ තියෙන අවකැපෙන ලකුණ. ඒ අනුරාධපුරේ ඉඳලා තියෙනවා චූලාභය අභේ කියන අමුතු චූලාභය ඒ ස්වාමීන් වහන්සේ වැඩ වැඩ කරලා තියෙන ප්‍රධාන උපාධ්‍යාන වහන්සේ නමක් ළඟ. ඉතින් මේ ශාංශ පුළුවන් තරම් දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය හොඳට කටපාඩම් කරලා නිකාය ධර්ම කටපාඩම් කරලා ඒ ශාන්තර හිතනලු සියලු සංඝයා ඉදිරි පිට කටපාඩම් දෙන්න. බව එතකොට යාට හම්බ වෙනවා ත්‍රිපිටක දර කියලා නම. දැන් ඒක බුරුමේ පවතින ඒ ක්‍රමය. ඉතින් මේ ශාන්තේ ඒ අනුරාධපුරේ මහාවිහාරය තුල තියෙනවා රත්තරම් වලින් මහාවිහාර හදපු gediyak ඒක ගහන්න විශේෂයෙන්ම ත්‍රිපිටකතර විභාගයට අපේක්ෂකෙක් ආපු දවසට. ඒක මුළු රටටම ජයග්‍රහණයක්. ඒක SMS එකේනට කරන්න බෑ. බුරුමේ දැනට ඉන්න පස් නමක්. ලංකාවේ එක නමක්වත් නැහැ. ත්‍රිපිටකතර නැහැ. මොකද ඒකට අපි ගිය පාර අපි බුරුමේට යනකොට ත්‍රිපිටක විභාගයට ශාලාව සකස් කරලා තිබ්බා. අපිට පෙන්වන්න ගියා කබායේ ශිෂ්‍යයාට වාඩි වෙන සූට් එකක් තියෙනවා. ලොකු හාමුදුරනේ හොඳ හාසිපුටුවක් තියෙනවා. ගුරුවරයෙක් පිරිමියෙක් කෙනෙක් ත්‍රිපිටක පොත් 52ම තියාන මෙතන වාඩි වෙලා ඉන්නවා. ගුරුනාන්සේ අහන ප්‍රශ්නයක්. ඒකට ගෝලයා උත්තර දෙනවා. ගුරුනාන්සේට තේරෙනව හරි වැරදි චෙක් කරන්න කියනවා. ඉතින් ඉන්න මේ ගිහි ගුරුවරයාට එයා චෙක් කළා කියන උත්තරේ හරිනම් ඊගාව අහනවා. ඉතින් දවස් ගාන දිගට ප්‍රශ්න කරනවා මුළු ත්‍රිපිටකයේම ප්‍රශ්න අහනවා. ඉතින් ඒ අතරමැද පිටිපස්සේ මිනිස්සු රටම වට කරගෙන බලා ඉනවා කවුද දිනන්නේ කියලා. ඉතින් අවුරුදු 5කට 6කට එක්කෙනෙක් දෙනවා. මේ ඔය බුරුමේ තිබුණ දේශපාලන අනිශ්චිතතාවයේ තියෙද්දි මේකට ඉදිරිපත් වෙන අපේක්ෂක නැතුව ඉන්න තියෙනවා. කවුරක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ රජ්ජුරෝ කරලා තියෙන්නේ ඉදිරිපත් වෙලා දිනපහාමුදාගේ මුළු ජීවිතේම වග කියනවායි කියලා ජීවපෂයෙන් සපයන්න ඒ හාමුදුරනේ පවර්ලා තියෙනවා. කවුරුත් දෙන්නේ. ඊට පස්සේ කියලා තුන මේවැනි දින පහම්බුතුන්ගේ ශිෂ්‍ය પરම්පරාවටම රාජ්‍ය අනුග්‍රහය දක්වනවා රජුරෝ සිව්පසෙන් සලකනවා කියලා. ඒත් එන්නේ නැහැ. ඉදිරිපත් වෙන්න අපේක්ෂක වෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා යාගේ ගුරුවරයාටයි ශිෂ්‍ය પરම්පරාවට දෙනවා අම්මටයි තාත්තට දෙන්නටම රාජ්‍ය අනුග්‍රහය දෙනවා. ඒත් එන්නේ නැහැ. ඊට පස්සේ කියලා තියෙනවා අම්මටයි තාත්තටයි සහෝදර සහෝදරයන් සියල්ලටමයි ගුරුවරයාටයි ශිෂ්‍යයන්ටයි සේරටම රජුරෝ දෙනවා කියලා දැන් තමයි සිය ගාණක් ඉදිරිපත් වෙනවා ත්‍රිපිටක විභාගය. ඉතින් ඒක දැකීම පවා ලොකු දෙයක් හැබැයි මේ බෞද්ධ භාවයේ කතා කරන්නේ පොතේ දැන්. ත්‍රිපිටකයේ තියෙන ටික විතරයි. අමාරු වැඩ. ඉතින් මෙහෙම දැනුම තියෙන ගුරුවරයෙක්ගේ ගෝලෙත් තමයි පස්සේ කියන්නේ වල ත්‍රිපිටක දර කියලා ඉස්සලා කියන චූලාභය හඳු කියලා. ඒ චූලාභය හඳු ගිඩිය ගහලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කට්ටිය අහලා තිනවා මොකටද ගිඩිය? ඊට පස්සේ කළු මට හිතනවා පරීක්ෂණ දුන්න දෙන්න. කවුද ගුරුන් ආංශ කියලා. ඉතින් ගුරුනාථෙත් හිටියා මාත් අටවරම් කරලා තියෙන්නේ මම ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ගුරුනාථ ළඟට ගිහලා වැඳලා ගියාට පස්සේ චූලාවේ කවුද මේ අද ගිජී ගන්නවනේ කියලා. අවසර මම දැවුවේ. මොකද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වලු මට හිතුණා ත්‍රිපිටක විභාගයට මේ වෙන්න පාඩම්ද කියලා ඇහුවා. ඔව් කිව්වලු. එතකොට මේ අර අසවල් අර්ථයට කස්සේ පහමතුරු මොකද්ද දෙන උත්තරය කියලා දන්නවද කියලා ඇහුවලු. මේ ආමුදු උත්තරේ දුන්නා. මේ පදයක අර්ථයක් කියලා මේ අර්ථයට අසවල් කාශ්‍යප පහමතුරු ලොකු ආමුදු දෙන උත්තරේ මොකද්ද? මේ ආමුදු දුන්නා. ඊවල ලොකු ආවලු. ඊට පස්සේ ගුරුනාන්සේ ගෝලයට සැකයිතර මේක වැරදි ඇති කියලා තව උත්තර දුන්නා. ලොකුම හ්ම් කිව්වා. තව උත්තර දුන්නා. ඒකේ චූරාපේ ජම්බර සැකයිනේ. උත්තර තුනක් දුන්නානේ. පළවෙනි උත්තරේ හරි. හ්ම් කියන සමට සැකාවනේ. ඕක තියානසේ පිටක කරලා වෙන්න බෑ. සැක හැරලා දැනගන්න ඕනේ කොහොමද? ඇත්ත ස්වාමීන් වහන්සේ කියන කතාව ඇත්ත. මම පළවෙනි දීපු උත්තරේ දැක නිසානේ දෙවෙනි උත්තරේ දුන්නේ. උපාංශේ ඕක කිව්වෙත් නෑ නෑ කිව්වෙත් නෑ හ්ම් කිව්වා. දෙකට හ්ම් කිව්වා. තුන හ්ම් කිව්වා. ඊට පස්සේ ගියා උඹ යන්න ඕනේ රෝහණ ජනපදයට ගිහිල්ලා අසවල් හාමුදුරු ගාව ඉගෙන ගන්න ඕනේ. කවුද ස්වාමීනි? මගේ දන්න හොඳ දක්ෂ හාමුදුරු කෙනෙක්. එයා ත්‍රිපිටක දරයි කියලා ඉතිමර 500ක් ගෝලෝ දීලා තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා මහාලි ගඟ පැනලා රෝහණ ජනපදයට ගිහිල්ලා අල්ලකෝ හාමුදුරු කාට කියලා කිව්වලු මොකද ආවේ? ඊට පස්සේ කිව්වලු මගේ ගුරුනාංශය අසවලා උන්වහන්සේ මට කිව්වා ඔබ වහන්සේට යටතේ දරදී ඇදලා මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න. බලනවා මට නම් මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකාය දෙක නම් මට කියලා දෙන්න දැනුම තියෙනවා. මට අනිත් නිකායවල කියව ගන්න වෙලාවක් නැහැ. දැන් මම දැන් වයසයි. ඒ වුණාට දැන් අර අසවල ඇවිල්ලා තියෙන්නේ. මොකද විශේෂයක් නිසානේ මට මේක ඉතින් කෙලින්ම කියන්න බෑ. අපි දෙන්නම උත්සාහ කරමු. ඔබ ඔබ වහන්සේ දවල් 30 දීගනිකාය පෙළ කියවලා බුද්ධ ඥානසේ දේශනා කරපු පදේ කියවලා ඔබ වහන්සේ ඒකට අර්ථය දෙන්න ඕනේ මට. මේකයි බුදුහාමගේ පාලි දැනුවත් තියනවාද කියලා බලන්න. මම රැයට ඒකට අටුවාව කියනවා. මුළු රටටම අනබෙර ගහන්න ඒගොල්ලෝ සෙනගට එන්න ඒගොල්ලෝ මණ්ඩපයක් හදන්න ඒගොල්ලෝ ඔබ වහන්සේ දවල් මට පාලි අර්ථය දෙනවා. පෙළ අර්ථය. මම රැයට අට කතාව කියනවා. ඉතින් විශාල සෙනගක් තේ වගේ දෙයක් ඒ කාලේ හැටියට දැන් කාලේ කියනවනම් මේ ඔය ඇලන්ටයින් ඩේට් එක වගේ එකක්. දැන් ඇලන්ටයින් ඩේට් එකට මොකද කරන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ කට්ටියම එකතු වෙලා. ඒ වගේ එකක්. නමුත් එදා තිබිලා තියෙන්නේ මේ වගේ දෙබසක් යනකොට රට්ටු ඇවිල්ලා රට්ටු දන්නේ නැහැ. දන්නේ නැතුනට මේ කියන දේ පැවැත්මක් තියෙනවද කියලා අල්ල තෑගිනේ. ඉතින් දැන් උදේ වරුවට චූලාපේ හාමුදුරුව ලොකු හාමුදුරන්ට පොත කියවනවා. පොත කියන ගන්නේ මට තේරෙන්නේ බුදුහාමුදුරුව මෙන්න මේකයි කියලා තියෙන කියලා එලා කියනවා. රහස්තිරියට ගුරු හාමුදුරුව සෙනග ඔක්කොම ගෙන්නලා මේ චූලාභයේ කියපු සූත්‍රයට අටුවාව කියනවා. ඉතින් මෙහෙම කියවලා කියවලා කියවලා දැන් සූත්‍ර කියවලා ඉවර වෙච්ච දවසේ චූලාභේ හාමුදුරුව අටුවාව පෙළ කියවනවා. ගුරු හාමුදුරුව ඉස්සරහින් දකන අහනවා. සෙනගත් එක. සුළු පිරිසයි ඉන්නේ. මිනිස්සු රස්සාවනේ වෙලාවේ. උදේ වරුවේ. රැන්දෑවේ දැන් මේකට අර්ථ කියන්න තියෙන ඉතින් ඊට පස්සේ චූලාභේ හාමුදුරුව පෙළ කියවලා වට අත පැත්තක තිබ්බා. දැන් ඉවරයි කියලා. එතකොට ගුරු ආමඳුරයිලා මෙතන ඔක්කුටිගේ වයිලා අවසරයි ආයසුසෝ මට කමටහනක් දෙන්න බැරිද කියලා මේ ගුරු ආමඳුර ඇවිල්ලා වඳිනවා වඳිනවා නෙවෙයි තට්ටිකාවෙන් ඉන්නවයි කියලා කියනවා ඇදිලි බැඳගෙන කියනවා අනේ ආයසුසෝ මට කමටහනක් දෙන්න කියලා. ඒක චූලාභාවල කියන ඔබ වහන්සේමගේ ගුරුන් වහන්සේ. ඔබ වහන්සේ මට පොත් කියවන්නේ. ඇයි ඔබ වහන්සේ මේ මගෙන් කමටහන් ඉල්ලන්නේ කියලා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා අඤ්ඤෝ ඒසාවුසෝ අධිකතස්ස මග්ගෝ. පාර ගියමිණියගේ පාර වෙනයි ආයසුන්ත. කියන්නේ චූලාබේ නිවන් දැකලා ඉන්නේ මේ පොත කියවන ගුරු ආමසෝ නිවන් දැකලා නැහැ. මෙයා ආර්ථය කියන තාලට ලොකු ආමරණ තේරෙනවා. මට අටුවා කියවන්න ඕනේ නැහැ. මට බුදුහාමරෝ කියන එක කෙලින්ම වැටහෙනවා. අන්තිම දවසේ නෝකට ඇඳලා ඇදිලි මැදලා කියනවා අඤ්ඤෝ ඒසාවසෝ අධිකස අධිකතස්ස මග්ගෝ ගේමිනියගේ පාර වෙනයි ආයසුතුන් ඒකට කියනවා අධිගම බෞසුත භාවය භාවනා කරන කෙනාට තේරෙනවා මේ කතා කරන කෙනා කතා කරන්නේ පොතද එහෙ නැත්නම් තර්කෙද එහෙනම් අඩකපු දෙයද කියලා අන්න ඒ බෞසුත භාවය මනින්ද යන්ත්‍රයක් ලෝකේ කොහෙවත් නැහැ තමන් භාවනා කරලා යම් ප්‍රමාණයකට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපේකනට තමයි තේරෙන්නේ මේ කතා කරන එක කතා කරන්නේ මේ ධර්මය බෝධියට ලං කරන විනිස නැත්නම් ලාභයටද සත්කාරයටද සම්මානයටද සිලෝකයටද නැත්නම් ත්‍රිපිටක දර වෙන්නද කියලා. අන්නේ භෞසුත භාවයේ තියෙන කෙනෙක් ගාවට ගිහාම උන්වහන්සේට ඒ වාගේ භෞසුත භාවයක් තියනවාද කියලා උන්වහන්සේ කවදාවත් කියන්නේ නැහැ. Tamanට ඒක ෆීල් වෙන්න ඕන දැනෙන්න ඕන නිසා මේ ඔක්කොමලා හොඳටම දනවන් දහම් කරගෙන මෛත්‍රී සරුවචනාංශය දැක්කට කොහොමද අඳුනන්නේ මේ මෛත්‍රී සරුවචනාංශය කියලා? මොකෙන් අඳුරගන්නේ? මුඛෙන්වත් අඳුරන්න බෑ. අඳුරන්නේ උන්වහන්සේ මේ කතා කරන ප්‍රායෝගික දෙයක්. උන්වහන්සේ කතා කරන ක්‍රමයට මගේ හිතේ ආතතිය අඩු වෙනවා. උන්වහන්සේ පෙන්වන්නේ පාර ඒකාන්තයෙන්ම අසහනේ දුරු කරන්නයි කියලා Tamanට මේ දුක්ඛ සත්‍යයට සාපේක්ෂව මෛත්‍රී බුදුහාමුදුරෝ නිසක කළ දැනගන්න පුළුවන් ඉන්නේ භාවනා කරපු කෙනාට විතරයි. ඉතින් අපි දන් දීලා කොච්චර දෝ මෛත්‍රී බුදුන්ට නිවන් දකින්න ගියාට ගියාට මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියලා මේ ළඟදිත් ගාල් එක්කෙනෙක් පහළ වුණා. ඉතින් ආලංකට ගියාට පස්සේ ආ හොඳ ලස්සන විදිහට ත්‍රිපිටකය කියන්න ඉඩ තියෙනවා. එයා තර්ක කරන්න ඉඩ තියෙනවා. නමුත් කතා කරලා බලනකොට එවන්ස මේ කතා කරන්නේ බෞද්ධ භාවයේ අධිගමයක් ඇතුවද නැද්ද කියලා මොන විදිහෙන් අතල්ලන්න බෑනේ. අපි හිතන්නේ ඒක ගුරුන්නාසයෙන් ගෝලයට එන එකක් කියලා නෑ. ඒක ගෝලයාගෙන් ගුරුන්නාසයට යන මම මේ කතා කරන ඇසුරු කරන එකන අධිකමයක් ලැබුව කෙනෙක්ද මේ කතා කරන්නේ ප්‍රත්‍යක්ෂය කරපු එකක්ද කියලා ගෝලයාට තේරෙන්නේ නැත්තම් ඉතින් ඔලුවට උඩින් පැනනා වගේ කිසි දෙයක් ඔලුවට වදින්නේ නැහැ. ඒක ගන්න බෑ. ඒක පොත කියවලා ගන්නත් බෑ, තර්ක කරලා ගන්නත් බෑ, දන් දීලා ගන්නත් බෑ, සිල්ලා කරලා ගන්නත් බෑ, සමත කරලා ගන්නත් බෑ. Taman අද්දකල වැරදි කරලා තියෙනවා. කරපු වැරදි ප්‍රමාණයට මෙන්න මෙහෙම කරනකොට සාමාන්‍යයෙන් මට මෙහෙම ප්‍රශ්නයක් ආවයි කියලා ප්‍රශ්නේ හරියට කිව්වනම් අනිත් පැත්තෙන් දෙන උත්තරෙන් තමයි තේරෙන්නේ මේ අහා බලලද කර බලලද දැක බලලද මේ කියන්නේ. අහපු රුද්ද කළ පුරුද්ද දැක පුරුද්ද කියලා ಜಾති තුනක් තියෙනවානේ. ආන්නේ බෞසුත භාවයේ තේරුම් ගත්ත කෙනාට තේරෙනවා අද මේ ලෝකේ ඉන්න ඔක්කොම ණයට දැනුම ගත්ත අනුන්ගේ සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එකක් අරගෙන ඒක විකුණන කන જાතියක්. කිසි කෙනෙක් ගාව ඔරිජිනල් එක නැහැ. ඔරිජිනල් එක තියෙන මනුස්සයර පේනවා මේ මෝඩය ඇසුරු කරන එකම ඔරිජිනල් දැනුම ගන්න බාධා. මොකද මේ මේ සාමාන්‍ය දැනුම ඉවර කරන්න පුළුවන් කන්නේ. තෘප්තියක් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. යනවා යනවා යනවා යනවා කවදාකවත් ඒකේ නෑ මේ යන්නේ කේල් ගහ ගන්නද ඕල් ගහ ගන්නද කියලා එල්ලයක්. දැනුම තියෙනවා. ඉතින් මේ රජුරන්ට ඒක පහළ වෙනවා. පහළලා කියනවා මම හොඳ බෞසුතයි. මියාමුරුගාට ගියාම තාජක් පාරකක් කියලා කියනවා. මියාමුරුගාට දෝසක් කියලා කියනවා. මියාමුරු මොහක් කියලා කියනවා. මියාමුරු ආසාවක් කියලා කියනවා. උපදික්ඛේ කියලා කියනවා. භවක්ඛේ කියලා කියනවා. අන්තර ඔක්කොම ඇත්ත රජුරවන්ට මේ අවස්ථානෝචිත ප්‍රඥාව විනෝද දැකීමේ ශක්තිය නැත්තම් ඒ බෞසුත භාවේ නැත්තම් රජුරු මේ ආමතුරු ගැන වැරදි හිතන ප්‍රයෝජන ගන්නෙත් නැහැ. හරි පාට වැටිච්ච ගමන් තියෙනවා මේ ඔක්කොමලා කියන්නේ ආංශික සත්‍යයක්. ඒක මට ගැළපෙන විදිහට හදාගන්න එකේ බෞසුත භාවය නෙවෙයි මේ ආමතුරු කතා කරන්නේ. ඒක මමම මේ වෙලාවේ හදාගන්න ඕන එකක් කියලා අන්න ඒ අතින් බලනකොට අපිට මේ ජීවිතේ කවුරු හරි උදව් කරලා තියෙන හැම උදව් කරපු කෙනෙක්ම අපේ හැකියාවන් කාබාසිනා කරලා තියෙනවා. අපි අභියෝගය අභියෝගයටපත් කරන මිනිහා විතරයි එන දෙයට මුහුණ දෙන්න හදන මිනිහා විතරයි අපේ මොළය පොඩ්ඩක් පාදලා දෙන්නේ. අපේ ස්වභාවික ශක්තිය අපේ තියෙන නිර්මාණශීලීත්වය මත කළ දෙන්නේ. ඒ නිසා අපි කරන්න හදන්නේ යා කන්ඩිෂන් කාමර හදාන ආමඩ් කාස් අරගෙන වටර ආරක්ෂක සේවාල් දාගෙන මැදට වෙලා බිත්තර රකින්න වගේ ඉන්න එක සපක් කියලා කියන්නේ. ඒක අපේ මොලේ කුරුවල් කරන වැඩක්. සරුවඥාණන්සි කියන්නේ සියලු දේ අතහැරලා බහපම් පාරට හිඟාගෙන කාපම්. පාරේල්ට දෙවිදල්ලා කරන ඉඳ ඉඳ ගන්න ඉගෙන ගනි. ගහක් ඇටි ඉඳගෙන ගනි. පුතිමුත්තු බේසජ්‍ය පාවිච්චි කරලා බේරියා. අන්න එදාට උඹට තේරෙන්නේ උඹ කවුද කියලා. උඹ නිකන් වෙල් කාන්තාරක එළියට ඇදලා දාපු වෙල් ගැඩවිල්ලෙක් වගේ වෙයිලා නැහිනවා. අන්න ඒකට බෞද්ධතාවයේ තියෙනවා නම් බුද්ධ පුත්‍රයා. ඒකට බෞද්ධතාවයේ තියෙනවා නම් බුද්ධ දුහිත්‍රෝ කියලා කියනවා. සබ්‍රක්‍මචාරින් වහන්සේලා කියනවා. එනිසා අපි අල්ලගත්ත හම්බ කරගත්ත දේ වලට අද කොච්චර බැඳිලා ඉන්නවද කියලා බලන්න. මොන දාසකමක්ද අපිට වෙලා තියෙන බෑනේ මෙච්චර ඕනකම තියේදී අවුරුදු ගණන් සටන් උපක්‍රම කරලා අවුරුදු ගණන් යුද්ධ ප්‍රකාශ කළා තියේදී ගැලවෙන්න පුළුවන්ද? ඉතින් මේකටද වස්තුව කියලා කියන්නේ. මේකට දැන මේක වදකාගාරයක්. මේක සිපිරිගයක්. ඒ නිසා බුදුනාස කියනවා කඹ වලින් දඬු වලින් බඳින එක නෙයකෝ බැඳිල්ල. තමන්ගේ බුද්ධ ධාරාවන්ට තියෙන බැඳිල්ල. රත්තරන් මිනි කොඩොල් වලට තියෙන බැඳිල්ල විතර භයානක බැඳිල්ලක් නැහැ කියලා. ඉතින් ඒක කියලා දෙයිද අද විශ්වවිද්‍යාලයට. අපිට ওই ආත්‍රේ දරන අනුශාසනා කරන එකෙක්වත් කියලා දෙයිද මේ උඹලා උපයන්නේ උඹලට වදකාකාරයක් කියලා මේ ගිලපු යම මාළුවාට රසමස උලක් එක ගියාට ඇතුලේ තියෙන කොක්කේ අනුකම්පාවක් නැහැ නේ. මේ ලෝකේ කිසිම රසමස උලක් නැහැ බිලියක් නැති. එහෙම නැති රසමස වලට තමයි කමටහන කියන්නේ කායි කම්මැලි. ඒක ඒක කටගැස්මක් වෙන්නේ නැහැ. කටගැස්මක් තුල බිලියක් දාන්න බෑ. සමහරවිට කටගැස්මක් තුල විතර බිලියක් දාන්න පුළුවන්. බුදුරජාණන්සේ දීපු මේ කමටහන කටගැස්මක් නෙවෙයි. රස නැහැ. ඒක ඇතුලේ බිලිය නැහැ. නැති නිසා මේක කාපන් ඒතකොට බිලිය ගන්න අවස්ථාවක් නැති වෙන. ඒතකොට බිලිය කෑවොත් මොකටද ගත්තට පස්සේ මාළුවට ආයේ මානව අයිතිවාසිකම් පිළිබඳව සටන් තියා මාළු අයිතිවාසිකම් පිළිබඳව සටන් කරන්න බෑ වතුරෙන් ගොඩ ගත්තට පස්සේ. ඒ නිසා මේ අරමුණක තියාගෙන ඉන්න කියලා කියලා දෙන්න කොච්චර විචිත්‍රව බණ කියන්න ඕනද කියන්නේ. මේ මූල කර්මස්ථානයේ හිත තබා ගැනීම උඹේ කියන පරම මේ පරුසත්වය, පුරුෂත්වය, පුළුවන්කාරකම, පුළුවන් නම් කරපන්. මොකද ඒක බය නැතුව කියත හැකි කෙලස් නැහැ කියලා. බලපන් උඹේ මාර අදහස් උඹේ අතීත ආශාවල් අනාගත ආශාවල් රුචි අරුචිකම් උඹ එක චිත්තක්ෂණයක්වත් අරමුණේ තියන්න නැතුව එහාට මෙහාට ගෙනියනවා මේ සේරම උඹ උපේපු දේවල් නේද කියලා බලපන් මේ මූල කර්මස්ථානයේ ඉන්න බැරුව පිටාදින හැම දෙයක්ම Taman ඉතාම ආදරෙන් සාදරෙන් ශිපවැළඳගත් දේවල් නෙමෙයිද කියලා බලන්න මේක තේරුම් කරලා දෙන්න බුදු කෙනෙකුට කොච්චර 84000 ධර්මස්කන්ධ දේශනා කරන්නද ඒ මොකද අපිට මේ බෞසුතකම කියලා 90ක් ගිල්ලලා තියෙනවා අපි දාස වෙන જાති දැනුමක් අපේ ඔළුවට දාලා දැන් ඒ ඔළුව අපි ඔළුව කාඩ්බෝඩ් ඔටුන්නකින් බලන්දල අපිට සම්මාන දීලා ඉති අපි උඩ ගෙනියලා තියෙනවා. ඉතින් අපිට දෙනවා නියම ඔටුන්න තමයි කියලා. නමුත් මේ නාඩගමකට අඳපු කාඩ්බෝඩ් ඔටුන්න සරූපිතල දාපු එක. ඒකෙන් වෙන්නේ මොකද්ද අපිට බණක් භාවනා කරන්න වෙලාවක් නැහැ. එක තැනක ඉඳගෙන ඉන්න බෑ. ඉඳගෙන හිටියත් හරිය කම්මැලි රටේ ලෝකේ කිසිම අභ්‍යාසත්කාරය ලැබෙන්නේ නැහැ. ඒකල ඉතින් ගියාරද කියන ඒක ඔයේ මේ ලේට කපුට වෙලා කන්න වගේ ආස්වාදයේ බලපං ආස්වාදයේ බලපං ආස්වාදයේ බලපං ඕන නේද? ආය ආස්වාදයේ බලපං ප්‍රසවාදයේ ඕන නේද? ඒටි ලේට කපුට වෙලා කන්න වගේ. එතකොට පේනවා අපේ මොකද්ද තියෙන හයිය. මොකද්ද තියෙන කොඳු යටපැල. මොකද්ද තියෙන ආධ්‍යාත්මය කියලා. ඉතින් ඕක මේ පැණිරස දෙයක් කවනවා ඒක කවන්න බෑ. ඒක ස්වභාවයෙන් තිත්තයි. නමුත් උකට දන්නත් පැණිරස දේවල් ගොඩක් කාපම ජීවැඩි හැදෙනවා කිය. ජීවැඩියට බේද මොකද්ද තිත්ත දේවල් කන්නේ. පැණිරස කෑවට කවන්නේ ප්‍රමාණය තිත්ත කනවා. දැන් පොත්තරලා තිත්ත නැතුව පැණිරහ කාලා පොලිමේ ඉන්නවා. දිවේ බුදුරජාණන් කියන ගිඩිය පිටින් කාපන්. ඉස්සල්ලාම් පැංගිරි ටික කාපන් ඊට පස්සේ හොඳ ටික හම්බ වෙනවා. පැංගිරි ගානු චිචිව්වා බෑ අපිට පොත්තට රැඩලා දෙන්න මැද මැද විතරක් ගන්න කාලේ වල ඉතින් පොලිමේ ඉන්නවා blood pressure sugar pressure blood sugar කොච්චරද urine sugar කොච්චරද specialist කෙනෙක් නැද්ද ඔයා නැතුව මේ මේ සීත කාලයට කොහොමද උණුසුම් කාලයට කොහොමද අර චිත්ත ටික ගන්න තියෙන අකමැතිකම නිසා බලන්න නිකන් අර රිලෙව් එක ආදාස් පොලිමේ ඉඳලා තියෙනවද කියලා ඩයබටිස් වලට ඌ කන්නේ පොත්තේ ඉඳලා ඌ පොත්තරලා කන්නේ කවදාවත් කන්නේ වඳුරේ කොට අනුර පොළොන්නරුවේ ගහලා තියෙන බෝඩ් එක අනුරාධපුරේ මේ වඳුර කවදාකවත් පිළිකා නැහැ. ඒ නිසා කරුණා කරලා මිනිස්සු එකන වස උන්ට දෙන්න එපා පරිේශණේ අප්සෙට් ඇන්ඩිලි කියන. උන්ට ස්වභාවික දේවල් කාලා ඉන්න හදන්න අපි දැසල් පරිේශණ කරනවා. උන්ට කවදාවත් පිළිකා සයිල නැහැ නේ. මොකද ස්වභාවික දෙකන්නේ. අපි අපේ වඳුර ටික කොළඹට ගියාම කන දේවල් බලනවා. ප්‍රොසෙස් කරපුවා තියෙනවා පොලිමේ කණ්ඩ ගියා. ඉතින් බුදුරජාණන් කියනවා මිනිස්සු කනකොට gediy පිටින් කාපන්. යථාභූත ඥාන දසේ ආස්වාස් ප්‍රසස්සේ එන විදිහට බලපන්. පාද තියෙනවා. නැවතන තමයි නීරසයි. කමන්නේ ඒක තමයි ප්‍රතිපෙත. ඒකයි බහුසුතකම කියන්නේ කියලා. ඒ බහුසුතකමේ අධිකම බහුසුතේ තියෙන කෙනා මුදුවර දන්නේ දැක් තමයි වැඩි පිරිසක් භාවනාවට එනවනම් වැරදිලා. කරන්න බෑ. ඒක කහමඩක්වත් බහුජනතාවට කරන්න බෑ. බහුජනතාව යන්නේම දීවැඩියාවදී. මදුමේහෙදී. රසමසවුලුදී. ඉතින් ඒකට ගැලපෙන්න ඉල්ලුම සැපමිනීදියට ගොඩාක් බණ කියන කට්ටිය ඉන්නව නේද? ඉතින් සා මේකට එනවා අඩු වෙන්න අඩු වෙන්න තේරෙනවා. ආ මේ මිනිස්සෙන්න ලුණු මිදිස් තේරෙනවා. බහුසුතකම තේරෙනවා. එහෙම නැත්නම් මේ අධිගම බහුසුතකම තේරෙනවා කියලා අඤ්ඤෝයස ආවුසෝ අධිගතස්ස මග්ගෝ ගිය පාරේ ගිය මිනිහා බණ කියන හැටි වෙනස්. ආන්නේ විදිහට මේ බෞද්ධකම ධර්මදරකම අධ්‍යක්ෂව මනුෂයාට ඇර කද්දාකවත් yes කරලා දාන දීලා ශ්‍රද්ධාවෙන් මේ කතා කරන්නේ පොල් ගහ ගන්න යන ගමනක්ද දෙල් කොස් ගහ යන ගමනක්ද කියලා අල්ලන්න බෑ. ඒක නිසා Tamanට පුළුවන් හම් වෙන වෙලාවේදී ඒ පරිශ්‍රණ ටික කරන්නේ නැතුව මේ හරියටම අරමුණට මුහුණ දාලා කොච්චර හිත පිට ගියත් කොච්චර නින්දර ගියත් කොච්චර හිත දුෂ්කර වෙලා පශ්චාත්තාප වුණත් නැවත නැවත අරමුණට හිත දාන්න පුළුවන්කම manussකම තුල හැංගෙවිලා තියෙනවානේ. දැන් බලලා මීයට ආසබව හැබෑව. ඌ දකින්නකොට පැනලා කනවා. නමුත් බඩ පිරුණා පස්සේ අල්ලන්නේ නැහැ ඊට පස්සේ. ඉවරයි. සිංහා ඕන සතෙක් බිම දාගෙන කනවා. බඩ ගින්නේ නැහනේ. ඇඟ උඩින් මීය ගියත් අල්ලන්නේ නැහැ. ඌට ඕනේ නැහැ. ඌ මිනිස්සයට පුළුවන් ඉවර වුණත් තල්ලි දැන් මිනිස්සයා කියන්නේ අතු හදාන කොටු හදාන අද කාලේ හිට කණ්ඩායමක් කරනවානේ. ඊ ගතිය තියෙන්නේ මනුස්සයාගේ ආකට මේ වේගයක් ඇති කරගන්න පුළුවන් රස වුණත් නීරස වුණත්. ඉතින් ලෝකයා කියන්නේ රස දෙයට වේගය. බුදුරජාණන් කියනවා මේ නීරස දෙ වුණත් මධ්‍යස්ත වුණත් මේ වේගයේ යෙදුවොත් රස දෙයට කරන වීර්ය කියලා කියන්නේ ත්‍රිසංගතියක්. නීරස හෝ මධ්‍යස්ත දෙයේදීත් වීර්ය කරනවනේ ඒක අධිගම බහුසුතයක්. ඒක බුදුබණක්. ඒ නිසා මේ නීරස දෙයටම නැවත නැතිව දෝවා. ඔක කට්ට විඳගත්තට පස්සේ ඇතුලේ ඔච්චර තද නැහැ. විඳිනකන් තමයි අමාරු. එතකන් අත නෑර උත්සාහකරනද පාර ගිය මිනිහේ පාර වෙනයි. ඉතින් මට හොඳට මතකයි ඔය කතාව මේ දැන් තමයි මම ඔය අටුවාවේ පොතේ කියවනේ ලොකු සාහනන්සේ කියනකොට කතාවකදී කියලා දෙනකොට අඤ්ඤෝයේ සාවසෝ අධිගතස්ස මග්ගෝ. එවත්නි ගිය මිනිහා කතාව කියන හැටි පාර වෙනස්. ඔබට මේ මිනිස්සයා ගිය මිනිහ අල්ලගන්න බැරි නම් අල්ලන්නේ පොතේ ගුරානම් කෙලවරක්ම කරන්න බෑ. ඔය පොතේ දැනුම ලබල බයින්දී කීවරයක් නැහැ. ඒ වගේම ප්‍රතිභාණය කියන එක මේ අර්ථය මේ ධර්මය මේ පෞද්ගලික ලක්ෂණය මේ පොදු ලක්ෂණය මේ සම්මුතිය මේ પરමාර්ථය සාමාන්‍ය කියනවා මෙනෙහි කරන්න එපා પરමාර්ථ මෙනෙහි කරන්න ඕන සම්මුතිය විතරයි අපිට තේනවා යනකොට යනවා කියලා මෙනෙහි කරන්න ඕසෝනා තබන මෙනෙහි කරන්න මේ ආවෝ ධාතෝ පඨවි ධාතෝ ඒවා මෙනෙහි කරන්න යන්නේ ඒක પરමාර්ථ ධර්ම ආස්වාද ප්‍රසආස කරනකොට දැනෙන උණුසුම සිසිලස මෙනේ කරන්නේ නැහැ. ආස්වාසි ආස්වාසි කියලා මෙනේ කරනවා. ඉතින් මේක තේරෙන්නේම නැහැනේ. මට මේ දැන් කියනකොටත් මට තේරෙනවා මේ මූණ එන ගාතේ සෝම් පිට්ටනේ වගේ එකටවත් තේරෙන්නේ නැහැ. මේ කොකද මේ පරමාර්ථය කියලා කියන්නේ ඉතියා කියනවා මට ලයිස්ට්වත් දෙන්න බැරි සාන්ත පරමාර්ථ ධර්ම. මෙහෙම දෙන්න ලයිස්ට් නැහැ ලෝකේ. මේ සම්මුතිය වල අපි භාවිත කරන වචන දෙයක්. සම්මුතිය කියලා කියන්නේ අපිට තේරෙන මේ ප්‍රවාහ විවහාරය වෙනවා ආස්වාද කරන ප්‍රසාද කරනවා. ඒක ඇතුළේ තියෙන උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති ඒවා පරමාර්ථ ධර්ම. ඒව මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරන්නේ තමයි මේ වැටහෙන දේ. ඉතින් ඔය කමඨාන් සුද්ධ කරන බාන මොනවද කියන්නේ කියලා. ඒ කොයි විශ්වවිද්‍යාලයේද පරමාර්ථ ධර්මයි සම්ප මේ මේ සම්මුති ධර්මයි මෙව මෙවත් කියලා කියලාද? කියලා දුන්නාට අපිට හම්බෙයිද සත පහක්වත් දවසකට. ඔබ ඉගෙන ගත්තා ඒක. ගතම් එක සම්තිං එකක් හම්බ වෙන්නේ නැහැ. ඔබ ඉගෙන ගත්තද? ඉතින් ඒ නිසා ඒව අපි ආධ්‍යාත්ම කියලා කියනවා ආගම කියලා කියනවා. ඒ නිසා මේ අර්ථය ධර්මයේ දෙක නීතාර්ථේ නීයාර්ථේ කියන දෙක භෞතික ලක්ෂණ පොදු ලක්ෂණ කියන මේ දෙක වෙන් කරලා හඳුලා දෙන්න බැන්නම් ඇඟිල්ල අහසට දික් කරුවාට පස්සේ ඇඟිල්ල කෙලවරේ අහස හොයනවා වගේ තමයි පරමාත් සම්මුතියේ පරමාර්ථ හොයන මිනිහා. ඒක දිගේ ඉස්සරහට කරගෙන ගිහිල්ලා තමයි පරමාර්ථයට යන්නේ. ඒදී බුදුහාමුදුර කරන්නේ නැහැ. ඔය බුදුහාමුදුර ගැලවුම් කාර්යයක් නෙවෙයි. ඒක තමයි ණය විපස්සනා ක්‍රමයේ එතෙන්දි ඉතාල දෙකක් වෙනවා යෝනිසමංසිකාරය. ඉතාල දෙකක් වෙනවා මේ සම්මා දිට්ඨිය. ඒක සුපර් මාකට් එකේ නෑ. යෝනිසමංසිකාරය පැකට් කරලා නෑ. යෝනිසමංසිකාරය පොත්වලත් නෑ. ඉතික කරන්න තියෙන එකම ක්‍රමේ වරද්ද වරද්ද වරද්ද වරද්ද කරන එක. ඉතින් මේක කරපු මිනිස්සු අපි අතර ඉන්නකොට අනේ එයා හම්බ වෙලා. මෙන්න මේකයි මම පිරිසුදු කරගන්න ඕන කියලා දන්නේ නැතුව උහියේ වැදගත් දේත් නොවැදගත් දේත් එක කතා කරන්න ගියාම තමන්ගේ කාරණා ඉෂ්ට වෙන්නේ නැත්නම් අර මනුස්සයට වෙලාවක් නැස්සේ. එතකොට ඉවර වෙන්නේ කතාව සැකේකින්. තමන් අත්දකපු ප්‍රත්‍යක්ෂ දෙයක් ඉදිරිපත් කරලා ප්‍රශ්නේ හරියට ප්‍රායෝගිකව නගනවා නම් ඒ භාවනා කරලා හරි පාරට යොමු කරන්න පුළුවන් දක්ෂ එකන අර්ථයෙන් සපෙලා දෙන්නේ. තමන්ගේ අපදානයේ සපෙලා උත්තර දෙන්නේ. එතකොට මෙයාට තේරෙනවා. ඒ නිසා එහෙම නැති වෙනකොට භාවනා කරන එකනත් හැකයි. ඔබට හඳන එක නම් සැක. භාවනා ලෝකේ සැක පිළිලා. කවදා සෝවන් වෙන්න වෙන්නේ. සෝවන් වෙනවයි කියලා කියන්නේ නිසැක බව. මොකක්වත් නැහැ මේ දෙයට මෙහෙම කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට වෙන ක්‍රමයක් නැති නිසා අපිට තියෙන්නේ නැවත නැවතත් නැවත නැවතත් ඒ දේ කිරීමයි. ඒ නැවත නැවතත් නැවත නැවතත් ඒ දේ කිරීම කියන්නේ සම් ශ්‍රාවක බුදුරජාණන් වහන්සේක ප්‍රතිපදාවත් ඕකමයි. පසේ බුදුරජාණන් වහන්සේක ප්‍රතිපදාවත් ඕකමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේක ප්‍රතිපදාවත් ඕකමයි. ඔකට කෙටි ක්‍රම නැහැ. නැවත නැවතත් මේක යොදනවා, යෙදෙනවා. ජය පරාජය ගණන් ගන්න නැතුව, ශප දුක දෙක ගණන් ගන්න නැතුව, ළඟා වුණාද නැද්ද කියලා ගණන් ගන්න නැතුව අර ඊයේ අපි පල්ලෑදි කතා කරා වගේ පොජ්ජංග මට්ටමට එක වැඩුණාට පස්සේ තමයි තමන්න තේරෙන්නේ දැන් යන පාර හරි කියලා. එතකම් පාරවත් හරි කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ තරම් ශ්‍රද්ධාවක් ඕනේ. තරම් වීරියක් ඕනේ. ඒ නිසා මේ අපි එදිනදා ජීවිතේ කවුරුත් එක්ක කතා කරලා බලන්න මේ මිනිස්සු අපිට මේ පිළිබඳව සාංකාවිචයක්වත් දෙනවද? අඩු ගානේ භාවනා කරන්න තියෙන උදේකලාවත් නැති කළා. මේ එදිනදා ජීවිතය ඇසුර. ඒ වෙනුවට හොඳයි. එහෙම ඇසුරක් නැතුව උදේකලා වෙලා Taman එක්කවත් මේ ඉදිරිපත් වෙන කාරණාවේ මේකයි පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ කියලා දැනගන්න එක. ඒ සඳහා අපිට අම්මලා තාත්තලා කියලා දෙන්නෙත් නෑ අපිට ජම්මෙන් ලැබෙන්නේ නෑ ඒක. ඒක පොතෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙනගත්ත දේ පන්නරේ හිටින්නේ ක්‍රියා කළ බැලුවොත් විතරයි. පොතේ දැනුමින් එන්නේ නැහැ. ඉතින් මේ පිරිස ඒක දෙයට යොමු කරන පිරිසක් නිසා මෙයාට නැවත නැවත කීම වෙහෙස කර කියලා හිතන්න නරකයි. 10කට 15කට කියනකොට එකෙක් අල්ලයි. 10 15 සැරයක් කියනකොට එක සැරයක් වැටෙයි. ඒක එහෙම තමයි බුදුහාමර ගොඩයිලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ දේවල් පසේ පුත්‍රජාන් වහන්සේලාට විතරක් වෙන গুপ্ত ගූඪ ධර්ම කියලා කියන එකට මම එච්චර එකඟ නෑ. නමුත් මේකෙදි ඒ ප්‍රතිපදාව පශේ බුදු ප්‍රතිපදාව හෝ ශ්‍රාවක ප්‍රතිපදාව හෝ සම්මා සම්බුද්ධ ප්‍රතිපදාව තුනේම සමානකම් රාශියක් තියෙනවා. ඒකේ පින්නලා තියෙන කලයුත්තක් තියෙනවා. බහුසුත මනස ඇසුරු කරපන්. ධර්ම ධාතු ඇසුරු කරපන්. ඒ උලාර හිතක් ඇති යමක් වෙන් කරලා කියලා දෙන්න පුළුවන්. ප්‍රතිභාන කියලා කියන මේකට කියනවා වික්ත ප්‍රතිබල කියලා කියනවා. පිටරයකට යමක් කියන්න ඕනේ හරියට වෙන් කළා කියලා දෙන්න පුළුවන් කෙනෙක් එක ඇසුරු කරන්නේ ඊයරක එලාරකයි මීයරකයි දෙක කලවම් කරගන්න අල පොල් ගහයි කෙල් ගහයි දෙක කලවම් කරගන්න මේ අංජබජ ලෝකෙත් එක්ක අපිට ඒ කට්ටිය හොයන්න බෑ. ඒ ලෝකෙ ඇසුරු කරනවායි කියලා කියන්නේ ඒ දන්න කෙනෙක් එක්ක ඇසුරු කරන් තියෙන අවස්ථාව කාබාසිත වෙනවා. ඒසා පුළුවන් තරම් ඒ ලෝකෙන් ආත් වෙලා නැති වුණත් කමන්නේ කල්යාණ මිත්‍රෙක් අඩු ගන්න තමන්ගේ වර්තමාන මොහොතත් එක්ක එහෙම ගත කරන්න යනවනේ අඤ්ඤායත්තානි ඉනිය කංකං අර්ථය දැනගෙන අපේ මේ ජීවත් වෙන්නේ මෙන්න මේක සඳහායි මේ බෝ කරන්නවක්වත් ආරස්සාව පිළිබඳව සැකපොදුන එක නෙවෙයි ඒක තිරසනාගාව තියෙන දේ. අපිට තියෙන මේ අර්ථ කුසලය අර්ථ සිද්ධිය කරන එකයි ඒක සඳහා සැකහැර දැනගන්නවා කියන එක අයිතම පෙට්‍රෝල් වැඩියෙන්ම පිච්චෙන දවස පුරා අපේ සැකේට. කොච්චර විශ්වාස දෙය තිබුණත් කොච්චර විශ්වාසය දෙය අසුර කරත් අපිට සැකේ තියෙන තාක්කල් අපි දෙකට කපපු පණුවෙක් වගේ කොට දාපු මාළුවෙක් වගේ ඒකට කියනවා ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන මඤ්ඤල. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක දෝ මේක දෝ සැකේ. අපි ඒවා විඳිය යුතු දේවල් වලටත් විඳිනවා අනවශ්‍ය මුත් විඳිනවා. ආන්න ඒක නතු මම මේක නෙමෙයි මේ වෙලාව හුස්ම දිහා බලන එකයි කරන්න ඕනේ. නිකන් ටිකක් අවිජන කරන අවිජන දිහා බලන එක කරන එක ඔය ඔක්කොම සැක නැතුව නිසක බව ඇති කරන දේ කියලා Tamanට සැක ඇති වෙලාවේ කල යුත්තේ මේකයි. වැනෙන වෙලාවේදී අරමුණු කළ යුත්තේ මේකයි කියලා දන්නේ නැත්නම් අසරණයි අනාථයි. මේ වගේ තැනකට ඇවිල්ලා ඉඳගත්තර පස්සේ මොකද්ද කරන්න ඕන කියලා විවේක ලැබිච්ච වෙලාවේ මගේ හිත මානසිකාරය කළ යුත්තේ මොකද්ද කියලා විශ්වාසගත්තේ නැත්නම් සක්මන් කරන වෙලාවේදී අංජබජල් වෙනකොට කොතනද හිත මුලින්ම පිටව ගන්න ඕන කියලා දන්නේ නැත්නම් ඉතින් මේ අරමුණ කිරීමේ තැනකට අපිට ප්‍රෝධයක් නැහැ. මම ආවට පස්සේ ඊගාව පියවර මොකද්ද ඊගාව පියවර මොකද්ද කියන එක ඒ දෙවෙනි පාඩම. වැද්දගත්ම දේ තමයි මේ ආලම්බනේ මොකක්ද කියලා දැනගන්න. කලබලයක් වුණොත් මම සරණ යන්නේ මොකේද කියලා නික්ලිෂි තන මොකද්ද කියලා ക്ഷേම භූමිය මොකද්ද කියලා නිර්මල තන මොකද්ද කියලා පරියන්කට ගියාම කොතනද හිත තියන්න ඕන. নানা ප්‍රකාර දේවල් එනවා. ඒ ඔක්කොම දිගේ ගියොත් කවදාකවත් මෙහිතන්ට හිත යන්නේම නැහැ. මොනවාවත් මම මෙන්න මෙතන හිත තියන්න ඕන කියලා දන්නවනම් අන්න පෙතට වැටෙනවා. සක්මන් කරනකොට අඩු ගන්න මේ රූප වෙනවා සද්දන්න මම ඇවිදින බව දන්නවනේ. ඉදාම බෙරිලා තියෙනවා. ආනේ පැත්තට කරන්න යනවා නම් මේක පසේබුදුර ජානනාථට විතරක් පැත්තට දාන වෙනුවට මේ ගාථාවක ගන්න තියෙන මේ ඕනම බෝධියකට ඕනම බෝසත්ණාච නමකට ගන්න තියෙන මේ අර්ථය දකිනකොට මට හිතෙනවා අනිකුත් සූත්‍ර කිසි දෙයකට වැඩිය මේ ඒකෝචර ඒකග්ග විසාන කප්පෝ කංග වේනගේ තනියඟ වගේ තනිව හැසිරියන් කියන එක නියඳ බලන්න ඒක නිහඬ බණක්. පව පෙර පව කරපු නිසා අපිට පිළිසත් එක්ක ඉන්න වෙන කරන්න දෙයක් නැහැ. පෙර අකුසල කර්ම කරපු එක්කනට ලොකු හිරගෙවල් වල ඉන්නේ. අකුසල කර්ම අඩු එක්කනට 5 star හිරගෙවල් වල ඉන්න තියෙනවා. අකුසල කර්ම කරුව නැත්තම් පණේ තන ලපටි තන හොයා කකා ඇවිදින මුවපව්වකු ඒ තනකට නොබැඳී ඉන්න පුළුවන්. හිඟා කකා ඇවිදින මිනිහට කිසි තැනකට වගවීමක් නැහැ. උස්සේදිචාරීව හැසිරෙනවා. අන්න එක තමයි පින කියන්නේ. ඒ නිසා මේ දැන් අපි මේ ගත කරන මේ අදබන් වෛරෝ බරභාගි වගේ කරත්ති කරත්‍යාන ඉතින් තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා කියන අදින ඇදිල්ලත් මේ අතරමැද මේ මම මෙතන දැන් ඉන්නවා කියන මේ හුදේකලා විවේකයක් වැඩි කර ගැනීමට කරන ප්‍රඥාවට කියන යෝනිසමංස්කාරය කියනවා. අරක කරදර තියෙනවා මේක කරදර තියෙනවා කියලා අරවා මේව ගැන කතා කරමින් එකට කියනවා අවිද්‍යාව, මෝහය, තකතිරකම මේ මෝඩ ගතිය කියලා. ඒ නිසා මේ අතරමැද මේ ඕනම ඉරියව්වක Taman ඉරියව්ව ගැන දැන ගැනීම, ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම, ඇවිදින වෙලාවේදී ඇවිදින බව දැන ගැනීම, හිටගෙන ඉලායි හිටගෙන ඉන්න බව දැන ගැනීම, නිදාගෙන නිදාගෙන බව දැන ගැනීම වළක්වන්න බලයක් නැහැ නේ ලෝකේ. ආන්නේ හුදකලා වැඩි කරනවනම් ඒ සාපේක්ෂව බෞද්ධත නැති පාප මිත්‍යංගෙන් අත්විමක් සිද්ධ වෙනවා චිත්ත ප්‍රවෘත්තිය පුළුවන් තරම් පිරිසිදුවට එන්න පටන් ගත්තාම ඒක බෝධිසත්වයට බෝධියට බැඳිච්ච හිතක් බවට පත් වෙනවා. ඒක මම දැන් මේ පාරේ ඉනවා කියන විශ්වාසය තමයි බෝධිපක්ඛීය වෙනවයි කියලා කියන්නේ. ඉතින් එතෙන්ට එනකම් බලන්න ඕනේ. එතෙන්ට එනකම් කමටහන් සුද්ධ කරන්න. එතෙන්ට එනකම් වරද. ඊට පස්සෙත් වරද්දනවා. නමුත් ඊට පස්සේ වරද්දන ඔක්කොම දැනගෙන කරන දේවල්. අන්න එතෙන්ට යනකම් ආවිම වෙහසයි. ඒ වෙහස සාසන කෞරුවෙන් කරන්නේ මේ ගාථාවේ දෙන පද ඔක්කොම අංග සම්පූර්ණ විස්තරයක් කරගන්න වෙලාව හම්බුන්නේ නැහැ. හම්බෙච්ච ටිකෙන් මම බැලුවේ අපි දන්න ප්‍රදේශය උල් කරලා ප්‍රනීත කරලා එල්ල කරලා තියාගන්න. ඒ අනුව සීල දෙනාට මේ එල්ලය මේ ධර්ම දේශනාව නිසාමත් තව තව දියුණු වේවා ප්‍රනීත වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සීල දෙනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මෙහෙදි ධර්ම දේශනා කරනකොට කර්ම චාරිත්‍රයක් තමයි ඒ ඉවර කරලා එහෙමම විනාඩි ස්වල්පයක් ඒ සම්බන්ධව මත ප්‍රකාශ කිරීම ප්‍රශ්න කිරීම සහ පිරිසුදු කර ගැනීම සඳහා වෙලාව ගන්නවා. ඉතින් කාට හරි එහෙම අවශ්‍යතාවයක් තියෙනවනම් ප්‍රශ්න ප්‍රකාශයක් තියෙනවනම් කරුණාකරලා ඒක ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි ඊතාවතා ජාති භාෂා සජ්ජායනා කරලා ධර්ම දේශනා ධර්මස්සෝන සැසිවාරය સમાપ્ત කරන්නයි යන්නේ. අපි ඊතාවතා ජාති ගාතහ ඥාන සත්‍යතාවතා චම්මේ